අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ ශාන්තන පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන සීලොම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ එවං සමාහිතේ චitte පරිසුත්තේ පරියෝධාති අනංගනේ විගතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනියේ තිතේ ආනෙන්ජප්පත්තේ චේතෝ පරියාය ඥානේන චිත්තං අභිහරති අබිනින්නාමේති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් උගන්වන පාඩම් පන්තියකට සම්බන්ධ වෙලා ඉන සිසු පිරිසක් වාගේ මේ අපි 114 වෙනි වැඩමුළුවට ඉදිරියෙන් තියාගත්තේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් නගන ලද ප්‍රශ්නයක් කතමේ චත්තාරෝ ධම්මා උප්පාදේතබ්බා කියන ප්‍රශ්නයත් ඒකටම ස්වාමීන් වහන්සේ විසීම දෙන ලද චත්තාරි ඥානානි කියන උත්තරයක් කියන මේ දෙක. ඊට පස්සේ සාර්වත්‍ය ස්වාමීන් වහන්සේ මාපට ඒ ඥාන ධම්මේ ඥානං අන්වයේ ඥානං පරියේ ඥානං සම්මුතිය ඥානං කියලා හතරට කඩලා පෙන්නනවා. ඉතින් අමාරුවෙන් නමුත් අපි උත්සාහ කරන් ඉගෙන ගන්න උත්සාහ කරා මෙතන මොන වගේ එහෙම නැත්නම් මේ දීලා තියෙන පසුබිමට සාපේක්ෂව මොකද්ද මෙතන ධම්මේ ඥානය කියලා කියන්නේ? මොකද්ද මෙතන අන්වේ ඥානය කියන්නේ කියලා? ධම්මේ ඥානය කියලා කියන්නේ ඇති හැටි කියලා අපි සාමාන්‍යයෙන් සිංහලෙන් සඳහන් කරනවා යථා භූත ඥානයි. එහෙම නැත්නම් යාතාව දස්සනී. ඇති දේ ඇති හැටි. අන්වේ ඥානය කියලා කියන්නේ මේ මොහොතේ දකින්න දේ ඇති හැටියට දැක්කට ඒක හෙට වෙනකොට කොහොමද ඊයේ කොහොමද කියලා කාලය අනුව ඒකට තයෝ අද්ධා කියලා සඳහන් කරලා තිනවා. අද්ධා කියන වචනය පාලියේ ඕවිත කාලය දනවන පදයක්. තයෝ අද්ධා වර්තමාන වශයෙන් ඇති හැටිය යථාව දර්ශනීය යථා භූත දර්ශනය ඇති වුණාට පස්සේ ඒ එකලස නැතුව මං හෙට වෙනකොට මට මේක මේ විදිහට නොපෙනෙන්න ඉඩ පුළුවන් ඉඩ තියෙනවා නැත්නම් ඊයේ මම මේක මේ විදිහට දැක්කේ නැතය ඒ මොකද මං ඊයේ මේ තරම් මගේ හිත සතිමත් වෙලා තිබුණේ එකලස්සලා තිබුණ නැති නිසා නමුත් එහෙම නොදැක්කට තියෙන්නේ නම් ඇති හැටි මෙහෙම තමයි ධර්මයේ ඥානෙ මෙහෙම තමයි කියලා අන්වය ඥානය කියලා කියන්නේ වර්තමානයේ හැටියට අනුමාන කරලා හෙට සහ ඊ වශයෙන් තේරුම් ගැනීම. ඊට පස්සේ අපි ඊ පටන් ගත්ත මේ පරියය පරියේ ඥාන. පරියේ ඥාන කියලා කියන්නේ මගේ මෙහෙමනම් අයත් එක්ක ඉන්න අයගෙත් මෙහෙමයි කියලා. කාලයට සාපේක්ෂව වගේ මේක දේශයට සාපේක්ෂව මම ඉන්න තැන ඉන්න කෙනා වෙන මගේ මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ එවනම් මම ළඟ ඉන්න මෙතන පොඩ්ඩක් එහා පැත්තේ වාඩිලා ඉන්න අර තැන ඇත්තා කියලා නමක් තියෙන්නේ අර තැන ඇත්තා මම ඒ ඇත්තා එතන ඇත්තා මේ තැන ඇත්තා මේ තැන ඇති කියලා මේ මම ඉන්න තැන කාටවත් ඉන්න බෑ ඒ ඒක තමයි ධර්ම ඥානෙ ඒ ඇත්තට මෙහෙමයි ඒක වෙන්නේ ඒ ඇත්තිට මෙහෙමයි වෙන්නේ ඒ තැනැත්තට මේකයි මෙහෙම වෙන්නේ ඒ තැනැත්තිට මේක වෙන්නේ මෙහෙමයි කියලා ධර්මය ඒ භාවනා කරන මට හෝ භාවනා නොකරන වෙන කෙනෙකුට විශේෂයෙන් සැලකිල්ලක් නැහැ ධර්ම ධර්මයි. ඒ නිසා යම් කිසි කෙනෙක් සැකහැර ඒ කියන විශ්වසනීය தත්ත්වය ඇති කරන් තමන් පිළිබඳව චිත්තක්ෂණයක හෝ ඇති හැටි දැක්කනම් ඉතින් ඒකම තමයි අනිත් එක්කනට සිද්ධ වෙන්නේ. නමුත් එයා කියන්නේ වෙන කතාවක්. මොකද එයා මේ ප්‍රශ්න දිහා බලන්නේ එක්ක තණ්හාවෙන් ඒක දෘෂ්ටිකින් යුක්තව එක්ක මානෙ යුක්තව එතකොට යාට ඒක පේන්නේ එයා බලන පාට කණ්ණාඩිය හැටියට. නමුත් එයා ඒ පාට කණ්ණාඩිය බලන්නේ ඇයි කියලා මම දන්නවා. මොකද මමත් ඔහොම මෙසේ කල් පාට කණ්ණාඩි බල බල හිටියා. තා පොඩ්ඩකින් මාත් බලන්නේ පාට කණ්ණාඩියකින් තමයි. හැබැයි දැන් මේ භාවනා කරන වේලාවක මේ ධර්ම එකලස් වුණාට පස්සේ මට පේනවා විනිවිද දැක්ම. එහෙම නැත්නම් විපස්සනා දර්ශනය. ඇති හැටි කියලා මේ පරියේ ඥානයේ තියෙන්නේ චේතෝ පරියේ ඥාන කියලා මේක සඳහන් කරනවා අනුන්ගේ හිත හසර දැන ගැනීමේ ඥානය. ඉතින් අපි මේකේ අර සමාධි භාවනා වඩලා ඒකේන ප්‍රාතිහාර්ය ධර්මයක් විදියට 이르දියක් විදියට අනුන්ගේ හිත බලන ඥානයේම විපස්සනා ක්‍රමයකුත් තියෙනවා. ඒ Tamanට වැටෙන ප්‍රදේශයේ හැටියට අනික් කෙනත් ඒ ක්‍රමයටම තමයි මේ කටයුත්ත වෙන්නේ කියලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා චේතෝ පරිඥාණය සමත වශයෙන් එකක් විපස්සනා වශයෙන් එකක්. දැන් විසුද්ධි මාර්ගය වගේ පොත් ගත්තාම ඒකේ සමත වශයෙන් ලැබෙන හැටි ඒක සඳහා කළ යුතු පිළියම් ගොඩාක් විස්තර තියෙනවා. නමුත් විපස්සනා කරන කෙනාට තේරෙනවා ඊ ආකාර රූප ධ්‍යාන අරූප ධ්‍යාන නැති වුණාට තමන්ගේ හිත නැවත නැවතත් කෙලෙස් වලට වැටෙන්නදලා නැවත නැවතත් පිරිසුදු කරලා නැවත නැවතත් සතිය කෙරෙන්නදලා නැවත නැවතත් සතිමත් වෙලා බලාන බලාන යනකොට ඒ හරහා එහෙම නැත්නම් ඒ ඇති වෙන අද්දකීම් සම්භාරය හරහා තව කෙනෙක්ගේ ඒ දේ වෙනකොට ඊට සාපේක්ෂව දැනගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ සමත වශයෙන් ඒ චේතෝපරිය ඥාණය ලබා ගැනීමේ විස්තරයේ ඒ සාමාන්‍ය බල සූත්‍රයේ උද්දෘතය තමයි මම අද ඉදිරියෙන් තිබ්බේ සෝ එවං සමාහිතේ චිත්තේ පරියෝදාතේ පරිසුද්ධේ පරියෝදාත් මේ විදිහට ඊට යම්කිසිගේ සමාදන් වුණාට පස්සේ පිරිසිදු වුණාට පස්සේ පරියෝදාත කියලා කියන්නේ කෙලස් කසට අයින් වුණා අනංගන කියලා කියන්නේ ඒත් කෙලස් නැති කතාවක් විගතූපක් කෙලේශේ ඒක පිළිබඳ ආඩම්බරයක් මානයක් ඇතිෙන්නේ නැහැ. එයා දන්නවා මේ ප්‍රතිපදාව යන කෙනාට කෙලෙස් නැතිවෙච්චාම මේ හිතක් එනවා. ඒක ආශ්චර්යයක්වත් ගුඪ ධර්මයක්වත් නෙවෙයි. ඒ නිසා මේ හිත කෙලෙස් නැති හිතක්. ඒක මේ මගේ කියාගන්න මමයි භවනා කරුවේ මගේ මේ චේතෝපරිය ඥානෙ මගේ මේ පළවෙනි ධ්‍යානෙ කියන්නේ නැහැ. එයා ඒ පිළිබඳව විකතූප විකතූපක්ඛිලේසේ උපක්ඛිලේසත් නමුදු භූතිය හොඳට හිත එතකොට අපි ඊයේ මතක් කරගත්ත විදිහට කුබලතට අහුවෙච්ච මැටි පිට වගේ ඕන පැත්තකට අඹන්න පුළුවන්. ඉතී තියෙන බොහොම මෘදු ගතියක් ඒක මේ විද්‍යා දදාති විනයන් කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට විද්‍යා ඥාන පහළ වෙනකොට එයා කවදාත් ඔලොමල වෙන්නේ බොහොම කීකරු තත්ත්වයකට පත් වෙන වගේ නීවරණ හිත තමයි ඔලොමල. ඒක මොන කවුරු කිව්වත් අහන්නේ. ඉතින් නීවරණ තියෙන සාකල් හොඳ මිනිහත් නරක මිනිහා වෙනවා. නීවරණ නැණේ ඕන කෙනෙක් හොඳයි. ඒක ඒ මොකද ඒ හිත මෘදුයි. කම්මනියයි ඕන පැත්තකට කර්මන්‍යයි හරවන්න පුළුවන් කියලා දෙන්න ලේසි කියන දයක් අහගන්නවා. කම්මනියේ තිතේ ආනන්ජප්පත්තේ හිත මැටි කැටයක් අරගෙන නැත්නම් මැටි පිටක් අරගෙන මෙහෙම අතහැරියොත් මේ පොළවේ මැටි ටික එහෙම තක් ගාලා අල්ලනවා එහෙම හිටිනවා. කොල්ල ගුලියක් අරගෙන කටුමැටි පිටයකට ගැහුවොත් ඒක එහෙම අල්ලනවා එහෙම හිටිනවා. රබර් බෝලේ ගැවට එමෙ හිටින්නේ නැහැ. රබර් බෝලේ පැන පැන පැන කියලා පාතම තැනට යනවා. මැටි කැටයක් දැම්මොත් මැටි කැටේ මේ පොළවේ හැටියේදී හිටිනවා. ඒක ස්ථිතියක්. සැලෙන්නේ කම්පන චංචල මොකුත් නැහැ. මේ කියන්නේ අදහන සුළු ගතියක් එනවා. මේක විශ්වසනීයත්වයක් ඇති වෙනවා. තමන් කොතන හිටියත් දන්නවා මට හානියක් කරන කාටවත් බෑ. මම යම් ආකාරයක මේක දකින්න ඉච්චරම තමයි. ඔකයි වෙන කායිමත් අහලා බලා ගන්න දෙයක්වත් ඇත්තේ නැහැ. කියලා සැලෙන ගති, සැක ගති, බය ගති, අනිශ්චිත ගති නෑ. ආනෙන්ජප්පත් කියනවා ඉන්ද්‍රකීලයක් වගේ මුත්තට පොළවේ හිටපු සෙක්කුවක් වගේ. එහෙම නැත්නම් කණුවක් වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා. මේකට අපි ආත්ම විශ්වාසය කියලා කියනවා. අන්න එහෙම ඇති වුණාට පස්සේ අනුන්ගේ හිත කොහොමද කියලා බැලුවොත් ඒ කෙනාට අනික් කෙනා මේ මගේ වගේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතු පක්ලේසි නැහැ මනුෂ්‍ය සාමාන්‍ය ස්වරූපෙින් ඉතින් මේ හැසිරෙන හැසිරිල්ල රාග හිතක්ද ද්වේෂ හිතක්ද කියලා දැනගන්න ආකාරය බුදුචානන්සේ පෙන්වන්නේ යම් කිසි හැඩවීමකට කැමති ස්ත්‍රියාවක් හෝ පුරුෂයෙක් හෝ හොඳට දෙම්පත් වෙච්ච ජල භාජනයකට ඉබිලා බැලුවොත් එයාගේ මූණ පේනවා වගේ ඒ භාජනීය වතුර වතුර භාජනයේ වතුර කොච්චර තැම්පත්ද කියනවනම් කණ්ණාඩියකට මූණේ බුණා වගේ ඒකේ පිළිඹුවක් පෙන්නනවා තමන්ගේ මූණේ. ආන්න ඒ වගේ තමන්ගේ හිත පිරිසිදුනා ඒ පිරිසිදු හිතේ ඕනම දෙයක් පිළිඹු කරන්නේ විකෘතියට නෙවෙයි. ඒ පේන දේ වර්ණ ගන්නවලා නෙවෙයි. ඇති හැටිය දකින්න පුළුවන්. අපේ හිත උපක්ලේශ සහිතන පිරිසිදු නැත්තම් පරියෝදාත නැත්තම් අංගන සහිතනම් කැලි කැබලති තියෙනවා නම් මු르දු නැත්තම් කම්මණිය නැත්තම් හරියට තැනක හිටියේ නැත්තම් අපිට පේන දේත් අපිට පේන්නේ විකෘති වෙලා හරියට ජලකඩ පිරිසුදු නැති වෙලාවක ජලකඩේ පේන පිළිමිබු වගේ මුඛ නිමිත්ත වගේ ඒක නිසා මේකේ නා දන්නවා දැන් මේ මගේ මූණ දිහා බලනකොට කඩ කඩ වෙච්ච ජලයකද මගේ මූණ පේන්නේ එහෙම නැත්නම් නිශ්චල තැනකද කියලා. ඒ වතුර භාජනය හොඳ පිරිසිදු නම් මුඛ නිමිත්ත හොඳට පේනවා. ඒක සකනිකංවා කෑලි කැබලති වැටලා තියෙනවා. පහ වෙන රිජිෆෝන් කෑලි ටිකක් තියෙනවා. මල් පෙති ටිකක් තියෙනවා. එහෙමනම් අර නිමිත්ත පිළිබිඹුව පිරිසිදු නැහැ. යෝගේ තමන්ගේ හිත මොනම දෙකින් හරි කෙලෙස් සහිතන ඒ ප්‍රමාණයට ඒ වස්තුවේ පිළිමිබුව විකෘති වෙනවා. ඉතින් ඒ වගේ Tamange හිත පිරිසිදුච්චාම Tamangේම මූණ ඒ ජල භාජනය පෙන්වන්නාසේ කවුරුත් එක්ක සම්බන්ධ වෙනකොට කවුරු රැවිලා අපිට කියනවා කරනවා මොකක් හරි කරනකොට තමයි හොඳ පිරිසිදුව බලන්න හිටියොත් ඒකේ නා දන්නේ නැති වෙයි සමහරලාට මේ රාගෙන් වැඩ කරන්න කියලා. දන්නේ නැති වෙයි මාන්නෙන් වැඩ කරන්න කියලා. දන්නේ නැති වෙයි මම අයලින් වැඩ කරන්න කියලා මොකද ඒක ඊට සාමාන්‍ය දෙයක්. මේ ඇසුරු කෙනෙක් කාණ තේරෙන පටන් ගන්නවා. මෙහාට මෙච්චර මේ උනන්දුවක් ඒ කියන ධෛර්යය ඉදිරියට යන ගැම්ම එන්නේ කෙලෙස් වලින් පමණයි. කෙලෙස් නැති කිසිම වෙලාවක හිත පණින්නේ හිත ඒකට කියනවා භව නීත්‍යක් හදන්නේ. ඒක එහෙම තැම්පත්. යම් ක්‍රියාවලියකට අපට උනන්දුවක් නිර්මාණශීලීත්වයක් ප්‍රගතිශීලීත්වයක් ආවනම් පිටිපස්සේ අනිවාර්යයෙන්ම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රය යා දන්න යා හිතනවා මේ න්‍යාය පත්‍රය ඊට වැඩිය හොඳ එකක්. දේශපාලන එකක් නෙවෙයි. ආර්ථික එකක් නෙවෙයි මේ ආගම ධර්මයේ පිටිමදව නැත්නම් කාටට උදව් කරන්න කියලා විවිධාකාරයෙන් එනවා. ඉතින් ඒක නිසා ඒකේ නා හිතන්නේ ඒක පිනක් කියලා. නමුත් අර පිනිසිදුව විශේෂයෙන්ම විපස්සනා බලන කරන්නේ වෙන්නේ මේ මිනිස්යා මේ පිනත් මාන්නයට හරවගන්න. පිනත් තෘෂ්ණාවට හරවගන්න. ඒ මාන්නයට හරවගන්න. ආසාවට හරවගෙන මෙයා සමන්ගේ මමායනය මේ පින හරහා වඩන්න හදන. ඒකේ නා කියනවා කාමයේ හරහා වඩනට වැඩිය මේක හොඳයි කිය. නමුත් ඉතින් කොයි කැයි ගෑනිත් එකයි හොටි ගෑනිත් එකයි. කොයි එක වුණත් මාන්නේ මාන්නේම තමයි. ආසාව ආසාවම තමයි. මමායනේ මමායනේ තමයි. ඊතර හොඳට මේක දිගේ උඟාක් ඉස්සරහට පුරුදු කරපෙන්න තමන්ගේ තිත බීෂ්තු කරගෙන ඉනකොට පේනවා මමත් මෙච්චර ඉස්සලා මේට ඉස්සලා කොච්චර දෝ විවිධ ක්‍රියාවල් වලට විවිධ අය පොළඹවමින් කටයුතු කරා ඒ කරනකොට දැන් මට තේරෙනවා මම ඒ වගේ මොකද්දෝ කටගස්මක් බලාපොරොත්තු මොකද්දෝ යටි අදහසක් ඇතුව නමුත් ඒක කරලා කරලා කරලා පිං මෝරනකොට ඒ මොනවා නොකරත් මේ ලෝකේ හේතුඵල ධර්මයක් තියෙන එක යනවා වෙන්න තියෙන දේ වෙයි ඔබ වළක්වන්න යන්නත් එපා. මේක තේරුම් අරගෙන ගියොත් එච්චර ආතතියක් නැහැ. එච්චර අනවබෝධයක් කියන්නේ නැහැ. සංවේදනය වෙනවා කියලා කවදා හරි මම ඔලෝසුක දවසේ තේරෙනවා. අර කෙනාට ඒක තාම තේරිලා නැහැ. එයා කටයුතු කරන්නේ මේ රාග හිතකින්. එහෙම නැත්නම් විිත රාග හිතකින්. එහෙනම් එයා වැඩ කරන්නේ මේ ද්වේෂයකින්. නැත්නම් ද්වේෂ නැති හිතකින්. නැත්නම් මෝහයකින් මං ගැන වැරදි අදහසක් ඇතුව. නැත්නම් මෝහයකින් නෙවෙයි. අන්න වගේ තමන්ගේම මුඛ නිමිත්ත තමන්ගේම මූණේ ඡායාව පිරිසුදු ජල කඩක ප්‍රතිබිම්බයක් වශයෙන් පිළිමිබුවක් වශයෙන් පෙන්වන්නාසේ විවේකීව බලන්නේ නකොට අනිත් එක්කනාගේ මොකාටද මේ නටාගෙන ඉන්නේ මේ ඉන්නේ හරක කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා තේරෙනවා. ඉතින් අන්නේ තේරෙන දේ මේ කියන චේතෝපරිය ඥානේ සමාධි ඇති වෙන සුවිචේචි ඊර්ධිපර ඥානයක් නෙවෙයි තර්ක ඥානයක්. මේක ඉතාමත්ම වැදගත් වෙනවා කියනකොට යාළු මිත්‍රකම් පවත්නකොට. පැහැදිලිවම කියන්න ඕනේ උඹ මොකාට අඳින්න ආවත් උඹ ළඟ තියෙන රාගේ. ඒක කියන්න බලවන්න මම හිතනවා අපි දෙන්නම පැහැදිලිවම Brahmacharya රකින්න අය තපසරා කියන අය යෝගාවචරය කියලා කාමhari අපිට කියාගන්න බැරි වුණොත් එයා මේ එන්න හදන්නේ යාගේ න්‍යාය පත්‍රය තමයි අපු මේ කැර තියෙන රාගය කියලා. ඉතින් ඒ හරියට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ළඟට ගියල්ලා දන් දුන්නාට පසේ බුදුහාමුදුරුවෝ බණ කියන්නේ නැහැ නේ. උන්වහන්සේට අපිට උදව් කරන්න බෑ. උන්වහන්සේට තේරෙනවා. නමුත් දන්නවා මේ මෙයා නටාගෙන ඉන්නේ මේකටයි කියලා උන්වහන්සේ උත්සාහ කරන්නේ නැහැ. නමුත් සිව්පිරිසෙන් බබත් සිව්පිරිසිබියාපත් මහරහතන් වහන්සේ නමකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම උන්වහන්සේ ළඟ තියෙනවා සුවිශේෂී කරුණා ගුණයක් මෙයාට මේක දෙන්න ඕනේ. මෙයාට කියලා දෙන්න ඕනේ. ඔය නටාගෙන ආවට මේකේ තියෙන අවල් දෙය කියලා. ඒ සඳහා උන්වහන්සේ හරීම ප්‍රයෝගශීලීව ඒ කෙනාට හිතරි දෙන්නේ නැති විදිහට කියනවා මෙන්න මේකයි මේක වෙන්නේ කියලා. ඉතින් ඒක නෑ හැදෙන්න ඕන කෙනෙක් නම් එයා ඉතින් සමාව වැරගෙන සමා වෙන්න ස්වාමීන් වහන්සේ මේක මට දැනුයි තේරෙන්නේ කියලා තේරුම් ගන්න. ඉතින් ඒක ඒක කිට්ටු කතාවක් මම කියන්නම් එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් සර්ව අපේ සර්වඥාන්ස වැඩ ඉන්න කාලෙම ආනන්ද ස්වාමීන් වහන්සේ හරිම ලස්සන ශාක්‍ය වංශේ සෑහෙන දෙතිස්මා පුරුෂ ලක්ෂණින් සෑහෙන කොට සත්‍ය බිච්චක බණෙහි දක්ෂ සංවිධානයේ දක්ෂ අලංකාතුන් අලං සංවිධාතුන් කියන ගුණේ තිබිච්ච වගේම ස්ත්‍රී පක්ෂයේ කෙරෙහි කරුණාවක් දක්වපු කෙනෙක්. ඉතින් හැම මෙහෙණින්නාන්ත නමක්ම එහෙම නැත්නම් හැම භික්ෂුණියක්ම ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේට විශේෂ සුහදකමක් දක්වලා තියෙනවා. මේක මේ මහා කාශ්‍යප මහරතනාසේ පැහැදිලිවම කියලා තියෙනවා ආනන්ද පරිස්සම්යන් කුමාරවාදෙන් බැලලා තියෙනඹ කුමාරයෙක් වගේ හැසිරෙන්නේ ශාසනය. ඒ නිසා මේ කාන්තාවන් එක ගිහිල්ලා මොකද දවසක අමාරු වැටෙනවා. ඉතින් ආනන්ද හැමතුරු හරියට කරු කරනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට හැබැයි ආනන්ද හැමතුරුන්ගේ මේ ආශා කරන මෙහෙණින්නාන්සලයි එහෙම නැත්නම් සිල්මෑණිවරු කියන්නේ නැත්නම් කියන්නේ භික්ෂුණීන් වහන්සේලා මහා කාශ්‍යප මහ රහතන්සල නිතරම බයිනෝ අපේ අපේ හැමතුරුන්ට කුමාරවාදීන් බණින්න එන්න එපා උන්වහන්සේ විතර අපිට අනුකම්පා කරන්නේ කියලා ඉතින් මේ මේ කතාව දිගටම තිබිලා තියෙන එක උංගා ප්‍රසිද්ධ වෙන අය ධර්ම සංකයනාවට එනකොට බුදුරජාණන් වහන්සේ පින්නම් බල දවස් 100න් මේ කතා ඔක්කොම ඇදිලා ඇවිල්ලා තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට චෝදනා පත්‍ර පහක් ඉදිරිපත් වෙලා තියෙනවා ධර්ම සංකයනාවට අනිස්සල එකක් තමයි යෝග මේ කාන්තාවන්ට වැඩිපුර ශ්‍රෝතාවේ දක්වපු ඉතින් ඒකට වෙච්චි සිද්ධියක් මම මේ කියන්නේ බික්කුණුපසේ සූත්‍රයේදී එක භික්ෂුණියක් ආනන්ද ස්වාමීන් පිළිබඳ පිළිමද සිත පහළ වෙලා මේ ස්වාමීන් කොහොම හරි දකින්ද Taman ඉන්න බික්කුණු පස්සේට කියන මිහිණි ආරාමයට ගෙන්න ගන්න පුළුවන් තරම් ඉතින් එතකොට කරන්නේ පිංගම් ලෑස්ති කරනවා පිළිත්තියක් අහන්න කියනවා පිළිත් නුලක් ගැට ගන්න ඉතින් දන්නවනේ ඕගොල්ලෝ මං නොකියවට 64 තියෙන දේවල් 64ම දාලා තියෙනවා දැන් මට මොකද ආනන්ද ස්වාමීන් වැඩ වැඩි නිසා හෝ ගියේ නැහැ එහෙම නැත්නම් කියනවනම් මහා කාශ්‍යප මහරහතන්සේ පෙන්නලා තියෙනවා ওই පැත්තට යනකොට පරිසං වෙන්න කියලා. ඒ නිසා ਉਹ ගියේ නැහැ. අන්තිමේ භික්ෂුණිය කොච්චර ලෙඩ වුණාද කියනවනම් මුළු ඇඟම උණ. ඊශ්වමුදුනේ ඉඳලා වහගෙන කියලා තියෙනවා මේ උපස්ථායිකාවට කතා කරලා දැන් නම් වැඩේ ඉවර වෙගෙන ඉන්නේ ආනන්ද සාංශිත කියලා කියන්නේ අසවල් කෙනාට අන්තිමයි ඒ නිසා කරුණාකර ලැබිලා පිළිත්‍යක් කියන්නේ කියන එක තමයි කියන්නේ මේ ආනන්ද සාසන හැරෙනකොටම චේතෝපරිය ඥානෙ පහළ වෙනවා. ආනන්ද ආමතු එතන ගිහිල්ලා ආවා නංගි මොකද කියලා. ඊට පස්සේ කියනවා කල්ලල්ල බොල්ලල්ල බොම වුණ බොම අමාරුයි ඉතින් ඉඳලා අහගෙන ඉන්නවයි කියලා. ඉතින් ආනන්ද ආමතු ඊට බණක් කියනවා. බණක් කියලා කියනවා නැගිනින් මේ ශරීරය හතරකින් හැදිලා තියෙන කියලා බුදුහාමුදුරෝ කියනවා. මාන්නේ නිසා, ආහාර නිසා, තෘෂ්ණාව නිසා සහ කාමේ නිසායි. මේ ශරීරයක් හටගන්නේ කාමය, මානෙ, තෘෂ්ණාව, ආහාර. මේ ශරීරය හටගන්න ආහාරය මත ප්‍රතිවේක්ෂා කළ ආහාර වළඳනවා නම් ආහාර නිසාය ආහාරම් පජහත කියලා නිවන් දකින්න පුළුවන්. ආහාරයෙන් තමයි මේක අය හැදිලා තියෙන්නේ. ආහාරය පිළිබඳව ගන්න ගන්න පිටක් පාසා ප්‍රතිවීක්ෂා කරමින් වළඳනනම් ආහාර භෝජනෙ මත්ඤ්‍යතාවය හරහා නිවන් දකින්න පුළුවන්. ඒ වගේම මේ කාම ගුණ පිළිබඳව හොඳ මානසිකාරකින් ගත කරනවා නම් කාම ගුණයාගේ ආදීනව ඕකාර සංකලේශ භාවය දන්නවනම් ඒකම නිවන් මාර්ගයක් වෙනවා. ඒ වගේම මාන්නේ යම් කිසි කෙනෙකුට අවදියෙන් ගත කරොත් මම මේ හැම වෙලාවෙම කරන්නේ මුදුන වෙන්නයි අයියා වෙන්නයි අක්කා වෙන්නයි එහෙම නැත්නම් මේ ගරු වෙන්නයි කියලා බලන කෙනෙකුට මම දන්නේ මය අත මය ගුණ මය ළඟට ඒ ගුණේ තියෙනවා අයියා වෙන්න හදන ගතිය නිතරම තියෙනවා හැබැයි ඒකෙත් පේනවා කවුරු හරි පෙන්වන්න ඉස්සලා පේනවා ඉතින් ඒ නිසා කෙනෙකුට අවශ්‍ය නම් මේ වැඩේ කරන්න කොහොමද මේ මාන්නේ ඉන්නේ කියලා බලන්න පුළුවන් හැබැයි නංගී කාමේ නම් මට භාවනා කළා කවදාකවත් නිවන් දකින්න බෑ කියලා බුදුහාමරෝ කියලා තියෙනවා කියලා කියනවා. කියනකොට මෙහෙන් બોලේ උණ බයිනවා. බැනලා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ මං වැරද්ද වැරද්ද වශයෙන් දැක්කා. මට සමා වෙන්න කියලා. මෙයාට තියෙන්නේ කාම අපි කියන්නේ පිරමින්ටෝක හැදිච්චාම කියන්නේ නෑ ගෑනුන්ටෝක හැදිච්චාම කියන්නේ කලු කුමාර දිෂ්ටිය කියලා. ඔය තරුණ වයසේ කෙල්ලන්න කලු කුමාර දෘෂ්ටි එනවා. ඒ කොල්ලෙක් නැතිකම බඳින වයස තාම දන්නේ නැද්ද මව්පියෝ? දන්නේ නැතුව පහු කරනකොට කලු කුමාර දෘෂ්ටි එනවා. දැන් මේ මෑණින් අන්සරත් ඇවිල්ලා තියෙන එක. හැබැයි මේක ආනන්ද දිට්ඨිය. කලු කුමාර දිට්ඨිය නෙවෙයි. ඔන්න ආනන්ද දිට්ඨිය ආඩවසේ ආනන්ද ආඳුරෝ කියනවා මේ කයක් හැදෙන්න තියෙන කාමේ කාමේ නිසා වළක්වන්න බෑ. ආහාරය ආහාරයෙන් පුළුවන්, මාන්නේ මාන්නෙන් පුළුවන්, තෘෂ්ණා තෘෂ්ණාවෙන් පුළුවන්. ඒ වගේ ඒ කෙනාට සරාග හිත පහළ වෙලා ඒ කෙනා මට්ටමකට ආතුර වුණාට පස්සේ ඒ කෙනාටත් පාලනය කරගන්න බැරි වෙනවා. හැබැයි හරියට කාරණාව කිව්වොත් මේ ඔක්කොම 10 මේ 64ක් මායන් වල යට තියෙන්නේ මේකයි කියලා. ඒක අවබෝධ වෙනකොටම කායික මානසික රසායනික ලොකු වෙනසක් ශරීරෙක වෙන්න පුළුවන්. ඒ නිසා මේක අද අපිට සූත්‍රයක් වශයෙන් කියවන්න හම්බෙලා තියෙනවා. ඒක නිසා ඒක හැබැයි හරි භයානකයි. ඒ ඒ මේනින්හන්සේට ඒක වැටුනේ නැත්තම් ඒ වෙලාවේදී ආතර වෙච්ච කාමෙන් කටයුතු කරනකොට මොනවා වේද කියන්න බෑ. ඒ කියන්නේ අනුරුද්ධ මහරතන් වහන්සේ 이르දි පිළිබඳව බොහෝම බලවත් කෙනෙක්. නමුත් උන්වහන්සේ ගමනක් යනකොට රාත්‍රී වෙච්ච නිසා ගේකට කොට වෙනවා. ඒකට ඉන්නේ බොහොම සුකුමාර ධනවත් ශ්‍රද්ධාවන්ත කාන්තාවක්. ඉතින් ඒ කාන්තාව මේ ආමතුරන්ට සීනාසන පනවනවා. පනවල රාත්‍රී කාමරයට එනවා ස්වාංශ අප දෙන්න කාමයේ හැසිරෙමු කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම Brahmacharya රකින්නේ ඒකාන්තව හැම පැත්තෙම මන බඳනවා. කියන පොහසත් ඒ වගේම ලස්සනයි. ඒ වගේ මේ ස්වාමීන්ට හරීම ශ්‍රද්ධාවන්තයි. ඉතින් ඊට පස්සේ ඒ කාන්තාව ඇවිල්ලා කරන්නේ ආගන්තුකයෙකුට කරන්න බලන ලොකුම සැලකිල්ල මේ කරන්න හදන්නේ. කාමයෙන් සේවනය කරන්නේ. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඉර්ධි බලයෙන් මේක අහුවෙන්නේ නැතුව ඉර්ධි බලයෙන් පිට වෙලා ගිහිල්ලා ඒ කාමරේ යන්දී ඒ විතර නිදා ගන්න නැතුව ගිලස් භික්ෂුන් වහන්සේට කතා කරලා කියනවා මෙන්න මෙහෙම වැඩක් වුණා. එතකොට ඒ සංසය රහත් ඇත්තටම. ඒ ස්ත්‍රියව මාව මේ විදිහට දෙන්න ආවේ. ඒක ඇත්තටම ඒ ස්ත්‍රියව මේ විශේෂ කරන සැලකිල්ලක් විදිහට තමයි කරේ. කොහොමද භික්ෂුන් වහන්සේලා මේක බුද්ධ ඥානසයට මතක් කරා. මතක් කරාට පස්සේ බුද්ධ ඥානසය පැහැදිලිවම කිව්වා කිසිම දවසක ඒ වහලක් කියට කාන්තාවක් ඉන්න වහලක් හරි නිදා ගන්න යන්න එපා කියලා. මොනම හේතුවක්. ඉතින් ඒව වෙලා තියෙන දෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලා දෙනවම බේරුණා ඒ අර චේතෝපරිය ඥානෙ මේ කියන්නේ සමතින් ලබාගත් එකට වඩා විපස්සනා ලබාගත් එකකින් තේරෙනවා මේ මොකාටද එන්නේ කියලා. ඉතින් ඒක ලබාගෙන තිබුණ නැත්නම් අපේ ශාසනය වෙනස් වෙන්න ඉඩ තිබුණා. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වගේ වෙලාවක 64න් එකක් වුණා නම් 64ක් මායන් වලින් එකක් අහුණා නම් ආනන්ද හමුරට බබාලා හම්බෙන්න ඉඩ තිබුණා ධර්ම සංගායනාව වැත්තක තියලා. හැබැයි ඒකේ පැහැදිලි මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. මොකද මේ උන්වහන්සේ රහත් වෙලා හිටපු නිසා. ඒ නිසා මේක අත්‍යවශ්‍යයි. සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට මේ නටාගෙන එන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා දැනගන්න. ඉතින් ඒක මේ විශේෂ ඉර්ධි ප්‍රත්‍යහාරයක් කියලා ගත්තොත් උඟ දෙනෙක් හිතනවා මේක අපිට කරන්න බෑ කියලා. අපි හැමදාම ගත කරන ජීවිතේ මේක අදාළයි. බලන්න ඉන්නකොට ආශ්‍රය කරනකොට ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් ඒකෙදී ඒ ඒ ඒ ගතිය එදිනදා ජීවිතය අපේ පවුල් අමුදරුවන් රකින්න ජීවිතය වගේම Brahmacharyaක් රකින්න ස්වාමින් වහන්සේගේ පැත්තෙන් බලනකොට කන්‍යා භාවය රකින්න ස්ත්‍රියාවක් වගේ එයාගේ තියෙන පතිවෘත්තාව රකින්න වගේ භික්ෂුවකගේ තියෙන මේ Brahmacharya රකින්න මේක අවශ්‍ය වෙනවා. මේක නැතුව කරන්න බෑ. ඒ නිසා භික්ෂුවකට අවශ්‍යයි මේ මොකාටද එන්නේ කියලා දැනගන්න එක. මේක වෙලා තියෙන්නේ ඒකේ හට ගන්න ආරම්භයේදී දැක්කොත් දෙපැත්තටම වාසි. මේක ගැම්ම කෑවට පස්සේ කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ වුණාට වුණත් පස්සේ තේරෙනවා එදා මේකට ලෑස්ති වෙලා එනකොට මට තේරුණා. නමුත් ඒ වෙලාවේ මට බ්‍රේක් තිබුණෙත් නැහැ, ක්ලච් තිබෙත් නැහැ, කඩාගෙන ගියා. ඒ නිසා ඒකෙන් ඉතුරු වෙනවා මොනවදෝ මතකයක් ඉතුරු වෙනවා එදා මට මෙතෙන්දී නම් නතර කරගන්න තිබුණා. ඊට පස්සේ පැනලා ගියයි කියලා. ඉතින් ඒ නිසා අපි මේ කරන හැම අත්තරද්දකම අපිට මොකද්ද දැනුමක් මණ්ඩි බහිනවා තේරෙනවා ඒක අපි පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා කියලා කියන්නේ එහෙම දේවල් නොදැක අරන්නේ ගත වෙලා ගල්ලනකට වෙලා ඉන්න එක නෙවෙයි. ඒක හිතියට මේ ඥානය පහළ වෙන්නේ නැහැ. නිසා නිතරම මේ වගේ කාමකෝප වෙන තැන් වලට යන්න කියන්නේත් නැහැ. දැන් මේ ගත කරන ජීවිතයේදී මේ අපට ලැබෙන ඇසුර හරහා මේ දැනුම ලැබෙන්නේ තමන්ම තමන් දිහා කණ්ණාඩියකින් මූණ බලනකොට වගේ මට රාගය ඇති වෙච්චාම මට මොකද වෙන්නේ කියන එක පිළිකුල් කරන්නේ නැතුව ඒක ද්වේෂ කරන්නේ නැතුව ඒක දිහා බලන්න පුළුවන් හැකියාව මම අදත් කියනවා ආධුනිකයෙකුගේ පැත්තෙන් බලනකොට බරපතල වැඩි. ආධුනිකයට තේරෙන්නේ ඒ වගේ මට්ටම. නමුත් භාවනා ජීවිතයක් ඉදිරියට යනකොට තේරුම් ගන්න ඕනේ සතිය ක්‍රියාත්මක වෙන හිතක අරසාව දෙනවා වගේම ඒ හිතටත් ඒ කියන්නේ රතිය ඇති වෙලා සෑහෙන ආධ්‍යාත්ම ජීවිතයක් ගත කරනකොට රාගෙ මතුවෙනවා. ඒ මතු කරලා පෙන්නන්නේ නැවත නැවත මතු කරලා පෙන්නන්නේ මේක ආහාර කරගන්න අමුද්‍රව්‍යයක් කරගන්න පරිවේශයෙන් මූලද්‍රව්‍ය කරගන්න ඒක ඊට පස්සේ තව කෙනෙක් එක්ක ඇසුර පවත්නකොට ඒ කෙනාගේ දැන් මට රාගය ඇති වෙච්චාම මට ඒක පිළිකුලක් ඇති වෙනවා. එහෙම නැත්නම් තදබල ආසාවක් ඇති වෙනවා. භ්‍රමචර්ය රකින්නකට පිළිකුලක් ඇති වෙනවා. නැත්නම් කාමාතුරයට ආසාවක් ඇති වෙනවා. ඒ වගේ තව කෙනෙකුට කාමය ඇති වුණාට පස්සේ එයා සමානලාට ඒකට පිළිකුල් කරනවා. සමහරව ඒකට ආස කරනවා. ආන්නේ ඒක දැක ගන්න නම් Tamante ඒක ආපු වෙලාවේදී මගේ වචන කොහොමද ක්‍රියාත්මක කරන්නේ? හිත කොහොමද ක්‍රියාත්මක කරන්නේ? කය කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක ඇති හැටිය දකින්න බෑ මේ චේතෝපරිය ඥානය පිළිබඳ විවෘත මනසක් නැති කෙනා. එයාට රාගය ආපු ගමන් ඉසాత බඳගෙන අඬනවා. අයියෝ බලන්නකෝ මට රාගය ආවනේ. එහෙම නැත්නම් මට ද්වේෂය ආවනේ කියලා. මේ නිසා භාත්‍යාත්ම ජීවිතය ඉහළට යනකොට යනකොට ඒ තමන් අතහැරපු ඒ කෙලෙස් ඇල්මරිච්ච ස්වරූපයෙන් විෂමරිච්ච ස්වරූපයෙන් ආයෙ එනවා. ආවට පස්සේ තමන් ඒක මානව වැරද්දක් විදියට එහෙම නැත්නම් බාහිර සාසනයක් එක්ක සංසන්දනය කරනකොට වැඩ ගැනීම පිණිස ඒක පාවිච්චි කරන්න ඕනේ මතුවෙන රාගේ මේ මුල මේ මැද මේ අග කියලා දැක ගන්නා ස්වරූපෙන් ඒක මම කියනවා මේ බලව විපස්සනාවක් කියන. තරුණ විපස්සනාවක් නෙවෙයි. සාමාන්‍ය සතියට අයිති කෘත්‍යයකුත් නෙවෙයි. ඒක ඇත්තටම කියනවා නම් සම්පජඤ්ඤයට අයිති කෘත්‍යයක්. ඒකෙන් අපිට පිළිගන්න වෙනවා කොච්චර පිරිසිදු හිතක තිබුණත් ඒකෙන් හේතු කරුණු පැනුනොත් අදාළ පසුබිම ආවොත් රාගෙ මතුවෙන්න පුළුවන්. ඒක පිළිබඳව කවුරුත් හිතන්න නරකයි. ඒක 100 100ක්ම අයින් වෙනවයි කියලා. මතු උනාට ඒ අතරමැද මට්ටමේ භාවනා කරන එකන ඒකට පශ්චාත්තාප නොවි එතන අනියමෙන් සතුටු නොවි මේ රාගයේ තියෙන හිතට වෙන විකෘති ද්වේෂයේ තියෙන හිතට වෙන විකෘති නීතිමත් එනකොට ඇති විකෘති පරිේශන මට්ටමේ අමුද්‍රව්‍ය මට්ටමින් කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ යා ඉහළ විපස්සනාවකට බල විපස්සනාවට තාම සුදුසු නෑ අනිතික සුතුමේ ඥානෙ නෑ. චින්තාමේ ඥානයක් නෑ. ඉතින් යා දැනගන්න ඕනේ මේක ඉහළට යනකොට මේ පාඩම් පන්තියේ මේ විසිකරපු දේවල් ආය අරගෙන ආය පෙන්නලා ඒකේ සංසන්දනාත්මක තේරුම් ගැනීම සඳහා අවශ්‍යතාවයක් මතුවෙනවා. ඒකෙන් වෙන්නේ අර Taman ලැබිච්ච ඥාන තවදුරටත් පන්නරේ පිහිටනවා. තවදුරටත් ශක්තිමත් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක මේ මේ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ මේ භාවනා කරන ජීවිතයේ අපි සෑම අංශුවක්ම සෑම දෙයක්ම අලුතෙන් සකස් කරලා දෙනවා. භාෂාව හදලා දෙනවා, ව්‍යාකරණ හදලා දෙනවා, හැසිරීම රටාව හදලා දෙනවා, sannivedanaya හදලා දෙනවා, අපි කෙනෙක් එක්ක ඇසුරු කරන එක හදලා දෙනවා. ඒ හැම එකක්ම හදන්නේ පොතෙන් නෙවෙයි අත්තර දිහාලා. නිසා වෙන වෙන හැම අත්තරද්දකම යම් ප්‍රමාණයක සුද්ධ වීමක් වෙනවා. ඒක ඇත්තට මේ භාවනා කරන කෙනාට ලැබෙන ආනිසංස වගේම ශාසනයට ලොකු එළියක්. ඒකෙන් තමයි යා ශාසනික කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා ඒ රාග, සදෝස, සමෝහ, සරාග, විතරාග, විත දෝෂ, විත මොහ කියන මේ දෙකටම එකක් තමයි කෙලස් නික්ලේශී හිතරත්ම පහළ වෙන්න පුළුවන් කියන එක. ඒක තියෙන දෙක රාගහිතයි සරාගහිතයි විතරාගහිතයි දෙකම එකයි. මේ භාව ඒ විදිහට බලන කෙනාට රාගය ඇති වෙච්ච හිතයි විතරාගය ඇති වෙච්ච දෙකම සමහිත දැම්මේ නැත්තම් මේ පරිශ්‍රණය මේ ඉගැන්ම මේ මේ පන්නරේ මේ මේ මේ කියන උත්ප්‍රේරකය හම්බ වෙන්නේ නැහැ. අපි එතෙන්ට එන්නේ ඉස්සලා නම් රාගයට හරි බයයි. විතරාගයට උතුම් කළ සලකනවා. සදෝසිතට හරි බයයි. විත දෝෂිතට උතුම් කළ සලකනවා. සමෝහිතර නිදිමතේට හරි බයයි ලැජ්ජයි. විතමෝහිතර කැමති නම මෙතෙන් කියලා පස්සේ වෙනවා මේ එකම හිත හේතුඵල ධර්ම අනුව එක එක වෙස් ගන්නවා. එක එක මේ බහුරූකෝලම් පාන මේ දෙකේ සමහිත ගණ්ඩ ඒ කෙනා ඔය විපස්සනාවේ අපි කියන බලෝ විපස්සනාට ගියාට පස්සේ ඒක මේ පිළිකුල් ලැජ්ජිත වෙන්නේ නැහැ. ඒක ප්‍රයෝජන ගන්න පටන් අර ගන්නවා. ඉතින් ඒයි අපි කතා කරපු ටිකේ සම්පින්දනයක් වශයෙන් ගන්න පුළුවන්. අපි කතා කරා සංකිට්තං වාචිත්තං විකිට්තං වාචිත්තං. හොඳ ඔයට හිත නැහැ. සංකිට්ත කිව්වට මෙතන ගන්න නිදිමත. සමෝ හිතේ මේක ආරෝඩයක් තමයි. හිත ඇකිලෙනවා. මොන විදිහවත් කර්මන්නේ කරන්න බෑ. ඒකට වික්ෂිප්ත වෙනවා. මීමැසි පොදියක් දුම් පාරක් ගැහුවා වගේ ඇවිසිලා යනවා. මේ දෙකම එක හිත. එක හිතේම ස්වરૂප දෙයක්. ඉතින් අපි මෙතෙක් කල නම් ජීවිතේ සංකිට හිතට එක විදිහකට සැලකුවා විකීත හිතට වෙන විදිහකට මේ හිතේම දෙකක් බව දන්නේ නැති නිසා අපි මේකට පශ්චාත්තාව වීම හරහා මේකේ පිළිඹිඹුව දැක ගන්න බැරි වෙනවා මේ වතුර කඩ හෙල්ලෙනවා හිත කැළඹෙනවා සංකීත හිතට විකීත හිතට නමුත් මේ වතුර කඩ හොල්ලන්න නැතුව තියාන හිටියොත් මේ සංකීත හිත පහළ වෙච්චාම නෑ ඇකිලිච්ච හිත සංකීත සංකිට්ත කියලා කියන්නේ. ඇකිලිච්ච හිත පහලච්චාම මෙහෙමයි. වික්කිට්ත හිත කියලා කියන්නේ විසිරිච්ච හිත. මේක පහල වෙච්චාම මෙහෙමයි කියලා ජලකඩ හොල්ලන්නේ නැතුව ආදාස තලයේ ජලකඩ හොල්ලන්නේ නැතුව බලන්න පුළුවන් නම් Tamandම දැක් ගන්න පුළුවන් මේක Tamange සංකිට්ත වික්කිට්ත වෙන කෙනෙක්ගේ දකින්න පුළුවන්. Tamange සංකිට්ත වික්කිට්ත හිත පිළිබඳව ලুকু කලක බැගෑනියක් කරන්නේ නැතුව වගේ වෙන කෙනෙක්ගේ දැක්කත් ඒක ස්ථිරයි, නිට්ටයයි, සුඛයි, සුබයි මේ මනස හැමදාම සංකේතීත ඇති කෙනෙක් කියලා යාට ඒක හේතු කරන්න බෑ. මොකද මේ සංකේතීතම විකීත වෙනවා. විකීතීතම සංකීත වෙනවා. එතකොට යාට කියන්න වෙනවා ওই ප්‍රශ්නේ ඔය වෙලාවේදී මනසේ තියෙන මේ පසුබිම නිසා වෙන්නේ ඒක හැමදාම තියෙන්නේ නෑ. නිදිමත තමයි මේ වෙලාවේ. නමුත් ඔය අධිකට භාවනා කරන්න හෙට බලන්න නිදිමත වැඩ කරන්න හැටි. උදේවරුේ බලන්න නිදිමත වැඩ කරන්න හැටි. හැන්දෑවරුේ බලන්න නිදිමත වැඩ කරන්න ඉක්මන. සංකීර්ත බව පිළිබඳව කාලය යන දැනගන්න පුළුවන්. වික්ෂිප්ත හිතක් එනවා. යාර කියන්නේ ඕක මේ අවස්ථාවේ ඇති. දිගට භාවනා කරනකොට බලන්න ඕක නැති හිතක් Tamanටම හම්බ වෙනවා. ඒක නිසා දිගට භාවනා කරන්නත් ඕනේ. ඒකට ඒ අත්දැකීම් ලැබපු කෙනෙක්ගෙන් කමඨාන සුද්ධ වෙන්නත් ඕනේ. අත්දැකීම් ලැබපු කෙනෙක් කියන්න ඕනේ ඕක බය වෙන්න තරම් ස්ථිරහානියක් වෙලා නැහැ. දිගට යන්න. අනිත් එක්කන ඒක දිගට කරනකොට පේනවා මේක එක වෙස් මාරු වෙන ඇති. ඒකට මහග්ගතං වාචිත්තං අමහග්ගතං වාචිත්තං. තමර්ලාට හිත විපස්සනා කරුවත් සමත භාවනා කරත් ධානයකට සමවැදුනාස්සේ. මුදුවට අරමුණත් එක්ක අල්ලලා ඉන්න වෙලාවක් එනවා. සමානවට පේනවා ධානයක ඉන්න කෙනෙකුට එක සමවැද ගන්න බෑ. එහෙම නැත්නම් භාවනා විපස්සනා වශයෙන් කරන කෙනෙකුට උනත් හිත ඇවිස්සීලා සමාහිත වෙලා නැහැ නැත්නම් මහග්ගත தත්ත්වේ නැහැ. ඉතින් මේ මහග්ගත හිත කියලා ඒ මනුස්සයාට ඒක බූදලෙට දෙන්න වෙන්නේ නැහැ. මහග්ගත හිතේට අමහග්ගත හිත එන්න පුළුවන්. අමහග්ගත හිත ආවයි කියලා ඉසත බඳ ගන්න දෙයක් නැහැ. හරියට ආය සීල සමාධි ප්‍රඥා පෙළ ගැහුනොත් මහග්ගත හිතට යන්න පුළුවන්. ඒක නිසා මේ අතර තියෙන මේ පෙරලිය හේතුඵල ධර්මයක් මිස කවදාකවත් භාවනා කරන එකට මට මහග්ගත හිත ලැබේවා කියලා භාවනා අපි කිව්ව සමාධියක් නැත්නම් ධානය වශී කරගත්ත කෙනෙකුටත් බැරි වෙන වෙලාවල් තියෙනවා. වශී කරගත්ත ධානයක් තියෙන කෙනාටත් අවශ්‍ය වෙලාවට යන්න බැරි වෙලාවක් එනවා. ඉතින් වශී කරගත්ත ධානයක් පැත්තක තියලා අපේ චෝත් ඉතහා ගිය ආර්ය ඥානයක් ලබාගෙන මාර්ග ඥානයක් ලබාගෙන අරහත් ඵල සමාධිය ලැබුවත් සමහර උත්තරමන් වහන්සේලාට අරහත් ඵල සමාධියට සමවැද ගන්න බැරි වෙනවා. ඉතින් ආයෙත් උකට කලබල වෙන්නේ නැහැ. එයා දන්නවා මේ පසුබිමේ පොඩි මොකක් හරි සාධකයක් විචල්්‍ය වෙලා බලන එකයි කරන්නේ. ඒක ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තිනවා. කැලේ මැද පුංචි කොටියක් හදාගෙන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දවසක් පින්නපාත ගිහිල්ලා එනකොට දර කඩන අම්මලා වගේක් ඇවිල්ලා දර කඩන ගමන් ළමයි ටික ඔක්කොම එලා මිදුලේ සෙල්ලම් කරලා. අර තියෙන බඩු ඔක්කොම පෙරලා. දැන් මෙහේ නම් රිලව් ඇවිල්ලා. ඊට පස්සේ ආය මොකක්වත් නැහැ. ඉතින් ඕන් ඕක උඩ යට කරනවා. මේ ශාංශය ඇතුළට එනකොට දැකලා තියෙනවා ගන්දරුව ඇවිල්ලා මේ තිබුණ ඔක්කොම පෙරලා මේ ශාංශයක තරහක් උපදවාගත්තෙත් නෑ කැමැති වුණෙත් නෑ ඒ ශාංශය කුටියට ගියා තානේ බරඳලා පුරුෂපති සක්මන් කළා වාඩිුණා මොන විදියෙන්වත් ඒ ශාංශට ඕන කරන විදිහ මේ අරියත් බල සමාධියට ඉත යන්නේ ඉතින් ඒක දන්න පැහැදිලිවම මම මේක මට ගන්න පුළුවන්කම තියෙනවා දැන් නෑ එතකොට ඒ ශාංශය බුදුහාමුදුරන්ට පෙත්තමක් ලියන්න ගියෙත් නෑ තීදී නසා ගන්න ගියෙත් නෑ. ඒ නිසා පස්සෙන් පස්සට කල්පනා කරලා බලන්න තේරෙනවා. මේ කුටිය පිළියෙල කරලා ඇවිසිච්ච එක හදලා අතුපතු ගාලා වාඩි වෙච්ච නැති දෝෂේ තියෙනවා මෙතන. ඒ කියන්නේ පරිසරය බාහිර වස්තු සමනයකටපත් කරලා නෙමෙයි මම වාඩුනේ. මෙච්චර ඒ සංසය ආයේ මේ මට මෙච්චර උරුමිට බුද්ධියට ඉන්න වෙච්චි තම අරියත් වල සමාධිය නැති වුණා කියලා චෝදනා කරන්න ගියේ නෑ. ඒ සංසය එළියට ගිහලා අර දරුවෝ පෙරලපු බඩු ඔක්කොම ගෙනල්ලා දීලා අඩු කරලා හරි ගසලා අතුපතු ගාලා එළ වාඩුණාට පස්සේ ආයෙත් ලැබුණා. ඉතින් ඒකේ ශාංශය දන්නවා මේක කියලා තියන්න ඕනේ කියලා. මේක පස්සේ ත්‍රිපිටකයට අතුරු කරලා තියෙනවා. මොකද ඕන කෙනෙක් එහෙම නැත්තම් හිතනවා මේ අරියත්ත බල සමාධියත් නිකන් මේ පර්මනන්ට් පේන්ට් එකකින් කරපු එකක් නෙවෙයි මේ වොෂබල් පේන්ට් එකකින් කරපු එකක් දිය වෙලා යන එකක්. එහෙම දිය වෙන්නේ නැහැ. දිය වෙන්නේ නැත්නම් මෙතන සීලේ අඩුපාඩුවක් තියෙනවා නැත්නම් මේ පිරිසිදුකම අඩුපාඩුවක් තියෙනවා. බාහිර වස්තු විෂද කරලා නැහැ. වත්තු විසද ක්‍රියා කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට හිත දාන්න ඕනේ පරෝපදේශ රහිතව. එතකොට මේ ප්‍රඥාව නැත්යි කියලා අහන්න යන්න එපා. සමාධිය නැත්යි කියලා අහන්න යන්න එපා. මේ සීල අඩුපාඩුවක් තියෙනවා. අතුපතු ගාලා නැහැ. ඒක කය මූණ හොදාගන්නේ. ඒ ටික කරන්න මොකද්ද ප්‍රශ්නේ? එතකොට යාට තේරෙනවා මේක දන්නේ නැති කෙනෙකුට නම් මේ අමහගත හිත ආපු ගමන් ඉතින් හිතන එක්ක මට ස්ථිර හානියක් වෙලා එහෙම නැත්නම් මොකක් හරි වෙලා කියලා ඒ මනුස්සයා භාවනා කරලා පැත්තක තියේදී අර ගේ අත පටේ අතු ගන්න පැත්තදී තීන් කවුරුහරි පිටිපස්සේ දුව ඇවිදිනවා. පේන බලන්න යනවා. නිමිති අල්ලනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. දන්න කෙනෙක් නම් කතා කරලා කියනකො මටත් වෙලා තියෙනවා. ඔතන කිසි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මේ මුල ඉඳලා පොඩ්ඩක් සූදානම් කරගෙන අතුපතු ගාලා ලැහැත්ති කළ වාඩි වෙන්න කිව්වම ඒ එයා කියන්නේ චේතෝපරිය ඥාණයෙන් තමයි. මටත් ඔක වෙලා තියෙනවා. ඔයාලත් වෙන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්නේ මේ විශේෂයෙන්ම ස්ථාවරම සතිය කැඩිලා. එහෙම නැත්නම් සමාධිය කැඩිලා. එහෙම නැත්නම් සීල කැඩිලා. එහෙම නැත්නම් සද්ධාව කැඩිලා නෑ. එහෙම වෙන්න ඕනේ නෑ. මේක වෙනස් වෙන්න පුළුවන්. අමාගත හිත මහගත තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මහගත හිත අමහගත තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ආන්නේ විදිහට යම් කිසි කෙනෙකුට සපේලා උත්තරයක් දෙන්න නම් මෙයා ඒ පරිප්පුව කහලා තියෙන්න ඕන කල්ලාතුව. පාපු නැති කට්ටිය දෙන උත්තර දිහා බලනකොට හොඳටම තේරෙනවා ණයට ගත්ත මොකද්ද යා කරන්න මේ බෙදලා දෙන්න හදනවා කිසිම අයිතියක් නැහැ. ඒක නිසා ඒ චේතෝපරිය ඥාණය ඇති කෙනා දෙන එක හදවතින් දෙන්නේ. ඒක පොතෙන් නෙවෙයි. ඒකට කියන්නේ අපි මවුඩෝන කියලා. මමක් පොඩි දරුවා දිහා බලලා ඒ දරුවට අවශ්‍ය දේ සපයලා දෙන්නේ පොඩි දරුවා මේ වෙන විදිහකට SMS යවලා නෙවෙයි. ටෙලිෆෝන් කළා නෙමෙයි අම්මා දන්නවා. ඒක බැල්ලියක් උනත් දන්නවනේ. පැටවදාව බැල්ලිය උනත් දන්නවා. ඒක ඕක මහා ඥානයක් නෙමෙයි. ඒක කැක්කම තියෙනවා. ඒ වගේ එන එක නදිහා බලන්නේ නෝන මොකද්ද වෙන්න ඕන කිව්වොත් එයාට කතා කරලා කියතයි. උඹ ඇත්තම ළඟට ආවට උදේ ප්‍රශ්න තියෙන්නේ මගේ ළඟවත් උඹ ළඟවත් නෙමෙයි. උඹේ හිත මේ වෙලාවේ රාගේ තියෙන. ඒක හේතු කරලා දෙන්න බරම් මයි ළඟ තියෙන්න ඕනේ තෙදක්. එහෙම නැත්නම් තලතුණකමක්. ඒක සඳහා තමයි සරුවච්චන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මේ පින එකතු කරේ. දක්ෂතා එකතු කරේ. එකතු කරලා උන්වහන්සේ කිව්වට පස්සේ කවදාකවත් මේ මූණිච්චාවට කියන එකක් නෙවෙයි. ඒක නිසා යම කෙනෙකුට උදව් කිරීමේදී ඒ චේතෝපරිය ඥානෙ ඉතා වැදගත්. නමුත් ඒක හිතන්න එපා මේ අපට අයිති නැති කොහෙදෝ තියෙන එකක් කියලා. Tamange හිතට මතුවෙන මේ කෙලෙස් මතුවෙන මතුවෙන වේලාවක මේකට ලැජ්ජ වෙලා ඒ කෙනෙකු ආඩම්බර වෙලා නටන්න ගත්තොත් ඒ කියන්නේ ඒ පුද්ගලයා මේ විපස්සනාව දන්නේ නැහැ ඇති හැටි දකින්න දන්නේ නැහැ. Tamante එන කෙලෙසේ ඒ තාලෙටම හෙලි කරන්න පුළුවන් නම් දුටු දේ දුටු විදියට ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒකට කියනවා ආර්ය විවරය කියලා. හරීම නිහතමානී හරීම අහිංසකයි. හැබැයි කෙලින්ම කියනවා. කිසිම කෙනෙකුට එහෙම කියන්න බෑ. කිසිම කෙනෙක් කියන්නේ නැහැ. එතකොට මාව වරදොල තීරුම් ගන්නේ කියලා මේක ආලවට්ටම් කරනවා. ආලවට්ටම් කරපු ගමන් sannivedanaye සම්පූර්ණයම කඩලා යනවා. ඉතින් අනිත් එක්කනට ඕන වුණත් උදව් කරන්න බෑ. ඒ නිසා ආර්ය වෝහාර වශයෙන් කියනවනම් දුටු දේ දුටු වශයෙන් ප්‍රකාශ කරනවා ඇහිච්ච දේ ඇහිච්ච වශයෙන් ප්‍රකාශ කරනවා දැනිච්ච දේ දැනිච්ච වශයෙන් ප්‍රකාශ කරනවා හිතට ආව දේ හිතට ආව වශයෙන් ප්‍රකාශ කරනවා එහෙම කරන්ඩ කොච්චරක් අපි අන්‍යෝන්‍ය විශ්වාසයක් තියෙන්න වේද? කොච්චරක් වැරදි කරලා හදා ගන්න පුළුවන් වේද? අන්න ඒ ආකල්පේ. එහෙම නැත්නම් ඒ පෙර මග එහෙම නැත්නම් සූදානම් ශරීරයේ තියෙනවනම් නිවන කියන එක බොහෝමත්ම ළඟයි. නමුත් අපි කතා කරන, හැඩ කරන, වැඩ කරන, හිතන හැම වෙලාවකම මේ අමුතු තාලෙ ඉන්න පටන් ගන්නවා. අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්කා හරිම තාලෙටයි කියලා ඉතින් ඔය තාල දාපු ගම මොනම විදියක සංවේදනය වෙන්නේ නැහැ. හුදු දැකපොතේ දැකපු වශයෙන් කියන එක ඇහිච්ච දේ ඇහිච්ච වශයෙන් කියන එක දැනිච්ච දේ දැනිච්ච වශයෙන් කියන එක සහ හිතට එන දේ හිතට වශයෙන් කියන එක ආර්ය විවරයක්. නමුත් ඒක අපි ආදර්ශයට ගන්න ඕනේ. ආදර්ශයන් කමඨාන් සුද්ධ කරන වෙලාවක ඒ ඇති හැටි මෙහෙම ප්‍රකාශ කිරීම උත්තර ප්‍රශ්නයක්ම වෙන්න ඕනේ ඒ කමඨාන් වාර්තාව දීලා ප්‍රශ්නයක් අහන්න ඕනේ උංගව දෙනෙක් හිතනවා කමඨාන් වාර්තාවේ අවසානයේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි මේ අහගෙන ඉන්නකොට තේරෙන්නේ වාර්තාව දෙන එක නෙමෙයි කරන්නේ ප්‍රශ්නයක් තියෙනවනම් තමයි අහන්න ඕනේ ඇහුවොත් ප්‍රශ්නයක් තියෙනවා එහෙම කරන්නේ නැහැ මේ ඉගෙන ගන්නවා භාෂේ තෝරන්න. භාෂ තෝරන්න ඉගෙන ගන්නවා ආරි විවහරි. දැක්ක දේ දැක්ක හැටියට ලියන්න. ඒකේ වැඩි දුර එක වාක්‍ය ලියනකොට තේරෙනවා. මේ මූණ බලනකොට තමන්ගේ මූණ පේනවද? ලප කැලල් නැතුව, තල කැලල් නැතුව තියෙනවනම් තියෙනව නැත්නම් නෑ. වතුර කැළඹිලාද තියෙන්නේ? මොකද්ද පේන්නේ කියන එක. ඒ ආරි විවහරේ තියෙනවා. යම් කිසි කෙනෙකුට මේ දැකපු දේ පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් පටලවිල්ලක් ආවයි කියලා හිතන්නේ. අපි දාහනයක් වශයෙන් ගත්තොත් ওই උපක්‍රේෂය ගැන කතා කරනකොට ඕභාසය කියලා කියනවා හිතේ පිරිසිදුකම් මතුවෙනකොට එළියක් පාරයි. ඒ ආදු ආලෝකයේ පිළිබඳ කහ පාට නිල් පාට කියලා මොකක් හරි දාගන්නකෝ. ඒ දාපුවක පිළිබඳව තෘෂ්ණාවක් ආවනම් එයාගේ භාවනා ඇත්තටම නතර වෙනවා. මේක කියන්න ආසාවක් පහළ වෙනවා. හැබැයි එයා දන්නේ නැහැ මේ තෘෂ්ණාවක ක්‍රියාවලියක් කියලා. එතකොට මාන්නයක් පහළ වෙනවා. මේක හෙලි කරන්න ඕනේ කියලා. එතන හිතනවා මටයි මේ ඊ හරිගෙන දැන් මටයි මේක හරි කියලා එක්ක තණ්හා මාන දිට්ඨි තුන ආපු ගමන් එයා ඒකෙන් ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඇති කරගත්තට පස්සේ ඒක ඒ එයා ඒ தත්තරපත් වෙනවා. ඒ රූප බලන්නේ වර්ණ බලන්නේක් බාටපත් වෙනවා. පත් වුණාට පස්සේ එක්කෝ එයා ඒ වර්ණය ගැන කලබල වෙන්නේ නැත්නම් වර්ණ දෙකෝ මං ගැන කලබල වෙනවා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්නේ අහනකොට මේ මේ මේ මේ වර්ණේ ධාරේ දිහා බලන්නේ මැද දිහා බලන්නේ ඉන්නද එන්නේ ඉස්සලා බලන්නද යන්නේ ඉස්සලා බලන කියලා ඔය කොහෙන්දෝ ආපු මේ ආලෝකයක් අල්ලගෙන ඉතින් කතන්දර ගොතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අහනවා මේ ආලෝකය දකින්නේ මමත් පොරක්ද මමත් දැන් භාවනාකාරයද මම සමාධිද කරන්නේ මම විපස්සනා කරන්නේ කියලා ඊට පස්සේ මම එයා හදාගන්න. ওই දෙක ආපු ගමන් අපායයි. මේ බාහ්‍ය දාරුචරි සූත්‍රයේදී බුදුජානකසේ සඳහන් කරනවා බාහ්‍ය දිත්තේ දිත්තමත්තං දිත්තේ දිත්තමත්තං හෝතේ දැකීමේ තියෙන දැකීම පමණයි. ඒක මම දන්නවා මම ඔබට කියනවා. සුතේ තියෙන සුතේ පමණයි. විඥාතේ තියෙන විඥාතේ පමණයි. මුතේ තියෙන මුතේ පමණයි කියලා කියනවා. ඒ නිසා බාහ්‍ය ඒවං සික්කිතබ්බං දිත්තේ දිත්තමත්තං භවිෂති ඒවං සික්කිතබ්බං ඔකාය උපවට්ටම් කරන්න යන්න එපා. ওයි දෙහා මොකක්වත්ම නෑ ආය ගායමත් අහන්න යන්නත් එපා. දැක්ක කොච්චරම තමයි. ඇහුණා නම් ඔච්චරින් නතර කරපන්. ඔක දිගේ කතන්තර ගොතන්න යන්න එපා. දැනුණා නම් කතන්දර ගොතන්න යන්න එපා. හිතුණා නම් කතන්දර ගොතන්න යන්න එපා. එහෙම නැත්නම් මේක දිගේ තොරන් ගහන්න යන්න එපා. එතකොට කියනවා තතෝ තුම් බාහ්‍ය නැතත්. ඔබ එතකොට මේ දැකපු වර්ණයේ පිළිබඳව ප්‍රශ්න හදන්න යන්නේ නැහැ. අහන්න යන්නේ මොකද ඒක දැක්ක ඉච්චරයි ඉතිවක මොකද කියන්නේ. එහෙම නොවුනොත් තණ්හාමාන දිට්ඨි තුනේ හිත ආතුර වුණොත් ඇයි ඒක ආවේ? ඇයි කහපාට පෙනුනේ? ඇයි මේ විදිහට උනේ කියලා ඒකෙන් ප්‍රශ්නයක් හදාගන්නකොටම Taman ඒ බවටපත් වෙලා ඉවරයි. ඒ බවටපත් වෙච්ච ගමන් මේ එක්ක වර්ණය ගැන කතා කරන්නේ නැත්නම් මේ මම බලපො මම ගැන කතා කරනවා එතකොට අර ආනාපානෙත් නැහැ, සතියත් නැහැ, මොකක්වත් නැහැ. මෙයා තන්නේ කරම අතුරු බාරකට වැටලා වේගෙන් යන්න පටන් ගන්නවා. මේකට කියනවා ප්‍රපංච කරනවායි කියලා. මේකට කියනවා යායුතු පරිදිපීදී වටවලල්ල යනවා. මෙයාට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ මතුවෙච්ච දේ දැක්කා. එච්චර තමයි යෝගයි කියන්න දෙයක් අහන්න දෙයක් නැත්නම් මම එයි වෙන්නෙත් නෑ. මම එයින් වෙන්නෙත් නෑ. මන් දෙක අතරමැදත් නැත්තම් ඒ දැකපු වර්ණයෙන් මෙයා නිවන් දැක්කා. එතනමයි විමුක්තිය. ඒ වර්ණය සම්බන්ධව අය කතා කරන්න දෙයක් නේක. ඒක හොදලා ගියා. මෙයා ඒකට යන්න දෙන්නේ නැහැ. එයා ඒක අල්ලගන්නේ මේක කියන්න ඕනේ කියලා හිතෙන්නේ මේක ප්‍රශ්නයක් කරගන්න හිතෙන එක්කෝ තණ්හාව එක්කෝ මාන්නේ එක්කෝ දිට්ඨිය. ඊට පස්සේ කියමු රූප දැක්කේ නැහැ. ඊට පස්සේ කියන ඔක්කොටම රූප පේනවා මට රූප පේන්නේ නැති ඇයි? ඒක බරපතල ප්‍රශ්නයක්. ඔක්කොටම හොරි තිනවා මට හොරි නැත්තම් සොරිනේ. ඉතින් මේ භාවනා කරන කට්ටිය අතර මේ තියෙන හැම ප්‍රශ්නකම කවදා හරි ඒ භාවනාව කමටහන ලියන කෙනාටම මේක දැක් ගන්න පුළුවන් වුණොත් මේක ප්‍රශ්නයක් වෙන්නේ මොකොද? නැත්නම් මේක මට ප්‍රපංච කරන්න හිතෙන්නේ මොකද? මේක වමාරලා කන්න හිතෙන්නේ මොකද? මේකෙන් කතන්දර ගතන්නේ මොකද කියලා. ඒ කෙනාටම තේරෙනවා නම් හරියට ආදාසයක වතුර කඩක තමන්ගේ මූණ බලලා තමන්ගේ මූණ තියෙන කලකැලල් පේන්නසේ පේන්න පටන් අර ගන්නවා. මම මේ හදන්න හදන මේ අලුත් මේ sannivedanaya බැටළු ලියන එකක් වෙයිද මේක කියන්න ගිහිල්ලා තවත් ප්‍රශ්නයක් ඇති කරගනින්ද කියලා. උගාක් වෙලාවට තණ්හාමාන දිච්ච වලින් ඇති වෙච්ච දේවල් කියන්න ගිහිල්ලා විශාල වටවලල් යamak යනවා. පටලැවිල්ලක් වෙනවා. නමුත් ඒක අවබෝධ කරපේකනට තේරෙනවා. ඒ කෙනාට මේක තේරෙන්නේ නැහැ. හැබැයි ඒ කෙනා මේ ප්‍රශ්නේ නා හිටියානම් අමාරුයි හැබැයි. මොකද එතකොට හරි ගැප් ගත්තා වගේ වෙහෙසක් එනවා මේක අහන්නම හිතෙනවා. නමුත් නා හිටියානම් එක්ක ඊගාවට එන චිත්තක්ෂණේ සතිය පිටවන්න පුළුවන්. එතන තේරෙන මේ කොහෙන්දෝ ආප එකක් මේ අල්ලගෙන මම මේ එයින් වෙනවා, එහි වෙනවා දැක්කන් දෙක අතර මැද වෙනවා. ඒ වෙනුවට සතිය පෙන්ලා තියෙන විදිහට මූල කර්මත්තානට යాన යා යුතුයි මට කරන්න දෙන කමට අනුසුද්ධ වීම මේකයි කියලා ඒ එතනදීම අවබෝධ වුණා නම් එනහට මේ රූපේ සම්බන්ධයෙන් දකපු වර්ණේ සම්බන්ධයෙන් ආය කෙලෙසිකුත් නැහැ. ඒ නිවන ඒකට කියනවා තදංග නිබ්බුති කිය. ඒ කෙලෙසෙන් නිවන් ඒ වෙලාව. ගැටයක් වදින්න තියෙන එක ගැටේ නොවැදී ඇතහැරියා. මේ සදාකාලික නිවනට කියන්නේ මේ මේකටයි නිවන කියන්නේ කියලා දැන් යන්තම් තේරෙන්න පටන් ගන්නවා. මේ දේ කර්ම ඒකට ඒක බුදුසෙන් සඳහන් කරන්නේ නාභි වදති නාදි නාභි නන්දති නාජ්ජෝස තිට්ඨති. ඔය පේන දේවල්ට රින්ගන්න යන්නත් එපා. වචන කතා කරන්නත් එපා. අභිරමණය කරන්නත් එපා. මේ කොහෙදෝ යන එකක් නෙමෙයි අල්ලගෙන මේ කතන්දර ගොතන්නේ. ඒ දේ දන්නවනම් යා ඒ කතන්දර නොගෙතීම හරහා ප්‍රපංච නොකිරීම හරහා වාග් බහුලේ නොවීම හරහා එයින් ලැබෙන නිවන ඒ විලාවේ ලැබෙන නිවන බෞද්ධය කවදාකවත් නිවනට සම්බන්ධ කරන්න කැමති නෑ. එයා හිතනවා නිවන එනකොට විශාල මොකද්ද වෙලා තියෙන්න ඕනේ. උඩ ගිහිල්ලා තියෙන්න ඕනේ. ඉනිමඟක් උඩ ගිහිල්ලා දිව්‍ය විමානයක් වගේ එකක් තියෙන්න ඕනේ. නැත්තම් අල්ලන්න තියෙන මොනවාර තියෙන්න ඕනේ. කවදාකවත් හිතන්නේ මේ එන්න තියෙන කරදරේ නැත. උපත් අනුප්පන්නං වා පාපකානං අකුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා. උපදින්න තියෙන මේ කෙලෙස් කන්දරාව නොඉපදෙවීම පිණිස කරන වෑයම යෝගාවචරය ඇතේ විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒක අල්ලන්න ඕන තරම් වටට වටවල්ලා යන්න පුළුවන්. යන්න යන්න පැටලෙන. යන්න යන්න පැටලෙන ඒවට කියනවා අපි තම්පප්පලාව කියලා. ඒවට කියනවා ප්‍රපංච කරනවා කියලා. ඒසම් පුළුවන් නම් මේක කහගෙන සිංහලෙන් කියන්නේ මුවින් නොබැන ඉන්නවනම් නිවන් දැක්කා වගේ. මේ කතා කරන්න හදන දේ කතා නොකර නිකන් ඉන්නවනම් ගිලගෙන මුඛාටවත් අල්ලන්න බෑ ඒක අපි ඉස්සෙද්ද රාතන් වහන්සේද කියන්නේ. මුඛාටවත් අල්ලන්න බෑ. යෝගාවචරය මේ ටැක්ටික්ස් ටිකක් ඉගෙන ගන්න ඕනේ. පුළුවන් හම්බ වෙච්ච වෙලාව පුළුවන් තරම් ප්‍රශ්න අහන එකයි කතා කරන එකයි නෙමෙයි තියෙන්නේ. මේක නා මට හෙටත් මේ කාලසටහන කරන්න බැරිද? අතප්පය කරලා නැත්තම් වෙන බරපතල ප්‍රශ්නයක් නැත්නම් ඒක දිගට කරන්න කරන්න කරන්න යට තියෙනවා මතුවෙන්න තියෙන ප්‍රශ්න රාශියක් නැති කිරීමේ රහසක් සතියේ තියෙනවා යෝගාවචරයට තියෙනවා භ්‍රමචරි රකින්න කරන්න තියෙනවා භික්ෂුවකට තියෙනවා බුදුරජාණන් වහන්සේ යෝගාවචරයට දීලා තියෙනවා ඉනිසා ඒව ඇති නොවීම පිණිස කටයුතු කරන කෙනාට පමණයි නෝබන් කුසල් ඉපද වීමේ ශක්තිය පිළිබඳව ඥානෙ පහළ ඉස්සල්ලාම එන්නේ මට වෙනදනම් වේදනාවක් එනවා. ඉති වේදනාව ආපු ගමන් මම උසාට වැඳගෙන අඬනවා. එහෙම නැත්නම් සක්මන්ට යනවා. දැන් බලනවා කමටහන සුද්ධ වුණා නම් වේදනාව තියේදී තානපාන බලන්න බැරි. ආ එතකොට පේනවා මේ වේදනාව ප්‍රශ්නයක් කරගන්න වේදනාව හරහා බලනවා. ඒකට බරපතල. ඒක බරපතල වේදනාවක් තියෙනවා මොකද කරන්න කියලා ප්‍රශ්න අහනවා. ওই ටික ටික කරගෙන කරගෙන යනකොට බරපතල වේදනාවට පුරුදු වෙයි. බරපතල වේදනාව තියේදී ආනපානේ බලන්න කියන එක තේරුම් ගත්තට පස්සේ අර තියෙන දැන් වේදන නැතිකම නෙවෙයි තියෙන්නේ. වේදන ආවට gadu ගන්නේ නැහැ. ගණන් ගන්නෑ. ඒකේ ධානාපාන කරගෙන යනවා. ආලෝක නොයනවා නෙවෙයි. ආවට මේක මේ නතර වෙලා මේක මෙනමෙන ඉන්න යන්න එපා. ඒකත් දැකපු තවත් එකක් විදිහට දැකලා Taman යන ගමනේ යන්න. ඒක න හැම වෙලාවෙම විමුක්තියක් තියෙනවා. ඒකෙන් එන්න තියෙන ප්‍රශ්න නෑවිත් විමුක්තියක් තියෙන එකට කියනවා තදංග නොපුති ඒ චිත්තක්ෂණේ විමුක්තියක් තියෙනවා. ඒක දැකගත්තේ නැත්නම් ඒක සමාදන් වුණේ නැත්නම් නැත්නම් ඒක අගේ ආඩම්බරේ කෙරුවේ නැත්නම් එයාට කවදාකවත් නික්කම්බන විමුක්තිය කියන ටික වේලාවකට ඒක ඉතිරි පෙතිර දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ඉන්න හැම කෙනෙකුටම යම් ප්‍රමාණයකට සිල්පද නොකඩා සිටීම නිසා ඇතිවෙච්ච සාන්තියක් දැනටම හම්බෙලා තියෙනවා. කවුරුවක්වත් අනුමත කරන්නේ නැහැ. මොකද ඔක්කොමලා අනුමත කරන්නේ වැරදිච්ච ටික විතරයි. අපි මේ ඉන්න දවස් දෙක තුනේ සතුන් නොමර සිටීමෙන් අප්‍රමාණ කුසල් රාශියක් රැස් වෙලා තියෙනවා නැත්නම් වෙන්න තියෙන කුසල් රාශියක් ගෙවිලා තියෙනවා. ඒ නිසා අපිට ඉඳගෙන ඉන්න පුළුවන් එක තැනක. අපිට සතුටු වෙන්න පුළුවන් අපි භාවනා කරනවා. අපිට සීලයක් තියෙනවා. කවුද සමාදන් වෙන්නේ? ඒගොල්ල කියන මෙච්චර භාවනා කරද්දිත් කැස්ස එනවනේ. මෙච්චර භාවනා කරද්දිත් වැස්ස වහිනවනේ. අර මේ සමාදන් වෙච්ච ටික පැත්තක තියලා මේ කොහෙදෝ යන දෙයක් එහෙම නැත්නම් ඇහැට වැටිච්ච කුණක් අල්ලන්නේ ඒකට ගොතන කතන්දර දකපුවා නිකන් බබ්බු වගේ පේන්න තියෙන නිකන් දැකපු නැති කට්ටිය වගේ පෙන්වන්න හදනවා ඒ කියන්නේ දන්නේ මේක පාවිච්චි කරන හැටි දන්නේ ඒ වගේම වෙනද වගේ නෙවෙයි මට එක තැනක ඉඳගෙන ඉන්න හැටි දැනගෙන ඉන්න පුළුවන් මම ආනපාන රැලි දෙක තුනක් බලන්න පුළුවන් මේක තමයි සමාධි ශික්ෂාව කියන්නේ ගෙදර හිටියානම් මට මේව කරන්න දන්නෙත් නැහැ. දැන් දැනගෙන ටිකක් කරනවා. ඉතින් මේක සමාදම් වෙලා. දැන් ඊට වැඩි ඉන්න පුළුවන්. ඕක දිගට කරපන්. ඕක තව තවත් ඉන්න වැඩි වෙනවනේ. ඕක ඉක්මන් කරන්න යන්න හදන්න යන්න එපා. ඊට වැඩි යම් ප්‍රගතියක් තියනවා යනවා. මේ ප්‍රඥාවෙන් තේරෙනවා නම් ඉසනම පුංචි කැස්සක් ආවම පුංචි කැක්කමක් ආවම පුංචි ඊටවිලක් ආවම පුංචි සද්දයක්ම කෑ ගන්න. දැන් නෑනේ. යම් ප්‍රමාණයකට දැනගෙන ඒ තීදි තානපාණේ බලනවා. මට මේක අත්දකලා තියෙනවා ටිකක් කියලා මේ හැම තැනකදීම ඇති වෙලා දැනටමත් ඇති වෙලා තියෙන මේ තදංග විමුක්තිය නැත්නම් නිබ්බුතිය තීරුම් ගත්තේ නැති එකනට ලුණු වතුර බොන්නා වගේ කොච්චර කරත් ළඟා වෙච්ච නැති එක ලබා ගැනීම සඳහා පුදුමාකාර මෙහෙවීමක් තල්ලුවක් තක්කුමුක්කුවක් මේ සීරම කෙලෙස් වලට නම් මේ තක්කමුක්කෝ මේ මෙහෙවීම මේ ඉදිරිය බලන ගමන් සේරම කෙලෙස්. ඉතින් අපි බලන්න ඕනේ කෙලෙස් තමයි. මේක සිද්ධියක් නොකර කරගන්න නැතුව ඉතින්දා වැඩක් කරන්න යන්න දුන්නොත් දවසක හිතමු අපි මෙහෙම කියනෝ කියපුවහම මම හිතන වඩා තේරෙයි කියලා මේ යෝගාචර හොඳටම දැනගෙන ඉඳ ගන්න. ඉඳගෙන ඉවරලා අපි ආනපානෙම අරමුණු කරගන්න. ආනපානෙ හොඳට දැනගෙන ගෙවිලා ගියා. ගියාට පස්සේ යා යම් කිසි තැනකට එනවා. එතකොට ආනපානෙ සාමාන්‍ය කොනකට වෙලා මුල්ලකට වෙලා ඉන්නෝ පේනවා. සද්දක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. වේතනක් තියෙනවා. ආලෝකත් තියෙනවා. ඔක්කොම ගොජේ. ඔක්කොම ඇනිලා තියෙනවා. යෝගාවද මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේක කෙලස් කියන්නත් බෑ, නිකලස් කියන්නත් බෑ. ගොජේ තියෙනවා. අපි මේ මේ මේ දකින දේ මේ වෙලාවේ අපි සම්මත කරගත්තොත් මේක තමයි නාම රූපය කියලා කියන්නේ. මේ නාම රූපය දෙකට බෙදන්නෙත් නැතුව මමයා කරගන්නෙත් නැතුව ඒක පිට දෙයක් කියලා හිතන්නෙත් නැතුව ඇතුළ හිතන්නේ නැතුව මේක දිහාම බලන්න හිටියොත් මේ නාම රූපය නිසා විඥානයක් ඇති නොවෙන්නේ හරි කියලා හිතුවත් විඥානේ පහනවා, වැරදි කියලා හිතුවත් පහළ වෙනවා, වේවා කියලා හිතුණත් පහළ වෙනවා, නොවේවා කියලා හිතවත් පහළ වෙනවා, දිනු කරන්න හිතුවත් පහළ වෙනවා. මේක දෙස බලලා මේ මේ මතුවෙන ගොජේ මතින් මොනම විනිශ්චයක්වත් මොනම ඉදිරි ප්‍රශ්නයක්වත් සැලසුමක්වත් ඒ කියන්නේ උපය උපාදානා චේතසෝ අදිත්‍යානාපි නිවේසානෝසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ මේකට ලං වෙන්නත් එපා මේ පේන ගොජේ ලං වෙන්න හදන්නත් එපා. අල්ල ගන්න හදන්නත් එපා. උපාදාන. චේතස අදිත්‍යහන අබිනුචානේ මට මේක වේවා නොවේවා කියලා චේතන පහල කරන්නත් එපා. අදිෂ්ඨාන කරන්න යන්නත් එපා. අනුසයක් ඕනෙත් නැ මේක දිහා බලන්න හිටියනම් මේ නාම රූපයෙන් ආයත අවදුරටත් මේක දිකට බෙදලා මේක හොඳයි මේක නරකයි කියන විඥානයේ පහළ නොවන බවට මේක බලාගෙනමත් ඉන්න ඕනේ. අවතියෙන් බලාගෙන ඉන්නෝ මේක විනිශ්චයකට හෝ බෙදුමකට හෝ තීරණයකට යන්නේ නැතුව මේක දෙසම බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරය මේ ඇති කරගත්ත මේ නාම රූපයේ මතින් දෙකට බෙදලා මේ මම සා මම නොවේ කියලා හෝ මම සා ලෝකයේ කියලා උතරෝ හරි හෝ වැරදි කියලා හෝ සැප හෝ දුක් කියලා හෝ ලාභ හෝ පාඩු කියලා හෝ යසසෝ අයස කියලා නැතුව මේ මට්ටමින් පවත්වාගෙන ඉන්නවයි කියලා කියන්නේ නාම රූපේ නාම රූප මට්ටමේ පවත්තගෙන ඉන්නවා කියලා කියන්නේ අමනුස්ස හිතක්. මනුස්ස ලෝකෙට දරන්න බැරි හිතක්. මනුස්ස ලෝකේ හැම වෙලාවෙම මිනිස්චක් කරනවා. පැනලා මනින්න හදනවා. පැනලා මේක ලං කර ගන්නවා. ඒක දුරුවන් කරන්න හදනවා. ඒක ඉක්මන් කරන්න හදනවා. දියුණු කරන්න හදනවා. මේ සෑම දෙයකින්ම මේ විඥාණය ස්ථාවරයක් ලබා ගන්න හදනවා. ලබන්න හදන හැම වෙලාවෙම ප්‍රපංචයක් එළියට එනවා. ප්‍රපංච නගල හැම වෙලාවෙම කම්පනයක් චංචලයක් එළියට එනවා. දැන් මේකත් කම්පන චංචල තමයි. මේ බලන ඉන්න නාම රූපයක් කම්පන චංචල තමයි. ඔර කිසි දෙයක් අලුතෙන් දාන්න යන්න එපා. මේක දෙසම බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ බැල්මට කියනවා හුදු බැල්ම කියලා. බයා ඇටෙන්ෂන් කියලා කියනවා. ඒකට කටුකුරුදේ ශාන්ත වන්නා හිස් බැල්මක් කියලා. යා බලන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වෙලාවේ සමානලාට මේක සද්දයක්ද කියලා බලන්න හිතන මේක සද්දෙකුත් නෙවෙයි නොවෙන්නෙත් නෙවෙයි. රූපයක්ද කියලා බලලා රූපෙකුත් නෙවෙයි නොවෙන්නෙත් නෙවෙයි. ඒ වගේ මේක ගඳත් රසත් එහෙම නැත්නම් කයර දෙන පහසත්ද කියලා ඒකත් නෙවෙයි. දැන් හිතවිල්ලක් දැන් ඒකත් නෙවෙයි. ඒකෝ මේ සලායතනම පාළු ගම් වගේ බාටපත් වෙනවා. හොරු කඩලා විනාශ කරව පාළු ගමක් බාටපත් වෙනවා. මේක දෙස බලාන සිටීම ආර්යයන් වහන්සේට උත්තම දර්ශනයක් වෙන අතර පුතත්ජනට මහා පාළුවක්. ඒකට කියනවා මේ හිස් බැල්මක් කියලා. ඒ හිස් බැල්ම දිත්තේ දිත්ත මත්තන් කියන එකේ උප්පරිමේ. මේක දකින්නම හැබැයි මේ ගැන කතන්දර ගොතන්න යන්නෙත් නෑ. මේක මට වෙච්ච කාලකණිකමක් කියලා හිතන්නෙත් නෑ. මේක මගේ නම්බුවක් කියලා හිතන්නෙත් නෑ. ඒක එහෙම යන්න ඇරියොත් ඒක නානා 64 මායන් දාන්න හදනවා මගේ හිත මතින් මේක ගැන විනිශ්චය කරවන්න. සැප දුක දෙකට දාගන්න. යසායස දෙකට දාගන්න. හොඳ නරක දෙකට දාන්න. ඒ හැම දෙයක්ම එහෙම නැත්නම් මේ කියන සදාචාරවාදී එහෙම නැත්නම් මේ තියෙන මේ ශිෂ්ටාචාරය හැම වෙලාවෙම යෝගාචරයට හරි ආදුරේ හිටිනවා. හැම එකක්ම විඥානයේ නරකට පාවිච්චි කරනවා. ඒ නිසා බුදුන් සඳහන් කරනවා මෙතනින් එහාට යන්නම් පින්පව් දෙක අතරින් ඕනේ. පුඤ්ඤ පාපම් පහීනස්ස විතරයි එහාට යන්න පුළුවන්. මෙතෙන්ද ගිහිල්ලත් පින්පව් තෝරන්න ගත්තොත් ආයෙත් හොදෝද මඩේ දෙම වෙනවා. ඒ නිසා දානේදී සීලේදී සමාධියට යනකම් සදාචාරය අවශ්‍යයි. නමුත් මේ ගොජේ පේන්න පටන් ගත්තට පස්සේ මේ ගොජේ විනිශ්චයකටපත් නොකර කොටින්ම කියනවා හරි වැරදි කියන විනිශ්චයකටපත් නොකර ලාභයක් පාඩුවක් කියන විනිශ්චයකටපත් නොකර සපක් දුකක් විනිශ්චයකටපත් නොකර විනිශ්චය කරන මනස තමයි මායя කියන්නේ. විනිශ්චය කෙරුවොත් ඔබ විනිශ්චයට ලක් කරනවා. මේක විනිශ්චය නොකර ඉනවයි කියලා කියන්නේ මේ නාම රූපය දඩමීම කරගන්න නැතුව විඥානයක් මේක දෙකට බෙදලා පාලනය කරන්න දෙනතෝ විඥානය විවිධ ගොඩ පෙතක දෝරුකම් දෙද්දී ඒ එකකටවත් ඒව යෝජනා එනවා ඉෂ්ටිත කරන්නේ නැතුව යෝගාචරය බලහින්න පුළුවන් නම් ඒ යෝගාචරය තේරෙනවා මේක අම්මට අප්පට අපිට කියලා දෙන තේරෙන්නේ නැහැ. භෞතික විද්‍යාචාර්ය රසායන විද්‍යාචාර්ය තේරෙන්නේ බුදු හාමුදුර කෙනෙක් වෙන්න ඕන. බුදු හාමුදුර කෙනෙක් වෙන්න. ඉතින් මෙතෙන්ට එන්න සුදුසුකම් ලබන්න නම් අපි කවි කවි ගුරුතුන්ගෙන් ආධාර ගන්න පුළුවන්. ඇත්තටම කියනනම් බමුණු ආගමේ යම් ප්‍රමාණයක් යනකම් එතෙන් යනකම් හිත හදලා දෙනවා. මෙතෙන් ආවට පස්සේ මේ නාම රූපේ මේ ගොජේ එහෙම නැත්නම් මේ සම්තතිය කියන එක දැකලා විනිශ්චය නොකර සිටීමෙන් තමයි අපි විනිශ්චයට අහු වෙන්නේ නැත්තේ. මේක බුදුරජාණන්ස කියනවා ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කසු මාචුරාජාන පස්සති. මේක මේක තමයි ශූන්‍යයි කියලා කියන්නේ ගොජේ තියෙනවා. ඕන්නම් මේක රූපයක් කිය හැකියි. ඕන්නම් මේක සද්දයක් කිය හැකියි. ඕන්නම් මේක පහසක් කිය හැකියි. ගඳක් රසක් කිය හැකියි. හිතවිල්ලක් කිය හැකියි. මොකක්වත් කරන්න යන්නේ බෑ. මේක හිස් බැල්මෙන් බලන්න පුළුවන් නම් ඒ ශූන්‍ය වශයෙන් මේක බැලීම නිසාම නැත්නම් මේකෙන් කතන්දර නොගිතීම නිසාම මායයට තමන්ව පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ තව දුරටත් එතන මමෙක් හෝ මාන්නයක් හෝ තෘෂ්ණාවක් හටගන්න බෑ. ඒතර චිත්තක්ෂණ වශයෙන් තදංග වශයෙන් ඇතිවෙච්ච විමුක්තිය ටික වේලාවට විකම්බණය වෙන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා යමක් නොකර සිටීම හරහා ලැබුණු මේ තඹගත්ත මේ නාම රූපේට නාම රූප වශයෙන් ඉන්න දෙන්න. මොනවාක්වත් විනිශ්චය කරන්නේ නැතුව. ඉතින් මේ තාක්කල් අතතියක් නැහැ, අසහනයක් නැහැ. හැබැයි අවදිය තියෙනවා. මොනවද දැක්කේ කියලා ඇහුවොත් මොකක් කියා ගන්න බෑ යාට. රහතන් වහන්සේගේ නමකට ඇහුවොත් බුදු රහතන් වහන්සේ ඒ කියන්නේ මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මේක ගැන කතා කරනකොට කියනවා රහතන් වහන්සේගේ නමකින් ඇත්තම රහතන් වහන්සේ නමක්ද කියලා දැනගන්න චම්බිසෝදන සූත්‍රයේ බුදු සංසාර ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නාවලිය දන්න එක ඒකටත් උත්තර දෙන්නේ. කලින් කියලා තිබ්බේ ඒත් උත්තර දෙනවා. දැන් ඉන්න කට්ටිය ඒ වගේ තමයි. එයාගෙන් ඇහුවොත් රහතන් වහන්සේ නමකකින් ඇහුවොත් නිවන් දකින්න ඕන කියලා මොකද්ද දැක්කේ කියලා. නිවන් දැක්කයි කියලා අපම ඉතින් ඒ ඇත්තටම අනික් කට්ටියගේ උනන්දු වෙනස කියනවා මලට ඔව් මට ඔය වගේ කරදරයක් මොනවත් නැහැ කියලා. හෝ දැන් කලින් ඉන්නවනම් ඉතින් පත්තරෙත් දාලා තිනවා මම නිවන් දැක්කයි කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට කියනවලු ditthiyo ko ahan ආවුසෝ මම යමක් දැක්කනම් අනුපායෝ අනපායෝ අපටිබද්දෝ අනිස්සිතෝ විමරිය විමුක්තෝ විමරියාදි කතේන චේතසෝ විහරාය මම මේ දැකපු දේ අල්ලගන්න ගියෙත් නෑ දකින්න දේ මම අතහැරියෙත් නෑ ඒකේ මම රැඳෙන්න ගියෙත් නෑ ඒ දකින්න දේ පිළිබඳව මම රැඳෙන්න ගියෙත් නෑ අප්පටිපත්තු මම ඒක මාව අල්ලගන්න දෙට මම ඒකට අහුුනේත් නෑ විමරියාදිගතෙන් ජී මායින් කිරුවෙත් නෑ මම මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා මායින් කිරුවෙත් නෑ අන්න එහෙම විහෙරණයක් විහෙරණයි කිය. ඉතින් මේක නිකන් අපබ්‍රංශයි දකපු කෙනාට කො දැක්කනම් දැක්කන් ඊබන් නැත්තම් නෑ කියපන් කියපන් මම දිග උත්තර දෙනවා. ඒ දේ මම අල්ලාගත්තෙත් නෑ විනික අයින් කරන්න ගියෙත් නෑ ඒකෙන් මම උනේත් නෑ මම ඒකට උනේත් නෑ මම ඒකත් එක්ක මායින් කරගත්තේ නැති හිතකින් ජීවත් වෙනවා කියලා. ඉතින් අපිට ඒ දේ මේ කියන නිවන උදේ ඉඳලා හැන්ද වෙනකම්ම තියෙනවා. අපි බලන්නේ ඒකෙන් මොකක් හරි කොමෝඩිටි එකක් හදාන බිස්නස් එකක් කරන්න. ඔක්කොමල උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්නේ මේ මතුවෙන දේ අල්ලගෙන එක්ක ඒක රූපයක් කරගන්න. ඉතින් එහෙන් බැලුවා මේක රූපයක් තමයි. නෑ රූපයක් නෙවෙයි කියලා බැලුවා රූපෙ නෙවෙයි තමයි. සද්දයක් කියලාම සද්දයක් තමයි. ඒ එතෙන් ගියාට පස්සේ ඇහුවොත් එimhe මේක ඇහෙන් දකින එකක්ද කනෙන් අහන එකක්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද ඔව් කියන මිනිහට ඔව් නෑ කියන මිනිහට නෑ. ඒක දිහා බලන දෘෂ්ටි කෝණේ වෙනස. එතකොට යාට තේරෙනවා මගේ වේලාවකට පේනවා මේක මායින් කරගත්තේ නැති ඉතිගේ නාම රූපේ නාම රූප වශයෙන් තියාගෙන කරබනේ ඉන්නවා. වේලාවක හිතන මේක අහලා දැනගන්න ඕනේ. ඒක රූපයක්ද බලපුව ගමන් රූපයක් බවටපත් වෙනවා. එතකොට වික්ඛම්බන වශයෙන් තිබුණු තත්ත්වේ නැතිලා අපි ආයෙත් රූප බලන සත්‍යාන සලායතනට අවුචිතනකට යනවා. එතකොට යා දිග කාලයක් මේක හොඳට මේ තමයි මේ විමුක්තිය ටික ටික මට ගෙටවදින හැටි. ගෙටකෙවදින හැටි කියලා දැනගත්තට පස්සේ යා භාවනා කරන්නේ දන්න අරමුණ ගෙවුනට පස්සේ මේ ඉතුරු වෙන අත්දැකීම කියමුකෝ අපි මේක රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් කියන්නේ කිව්වොත් අහු වෙනවා. මේ අත්දැකීම දැකලා ඒක දේශ හොඳ අවතියෙන් බලන ඉඳලා කිසිසේත්ම අනුපායෝ අනපායෝ අනිසිතෝ අපරිබද්දෝ අනිශ්චිතෝ විමුක්තෝ විමර්යාදිකතේන චිත්තේන විහරාමි. ඒක අල්ලන මුවින් නොබෙන ඉන්න. ලං වෙන්න ඒකම තමයි උපේ උපාදාන චේතස අදිඨානාබිනිවේසානුසය තේ පජහන්තෝ විරමති නෝපාදයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනාභිරත සංඥා. මේ අනාභිරතිය පුතජනට වෙන්නේ පාළු ගතියක් විදියට. හිස්මල්මක් විදියට. හුදු බැල්මක් විදියට. නමුත් මේක තමයි බුදුරජාණන්සේ අපට පෙන්වන්නේ. මේක මනින්ද කිරන්න කියොත් හරි වැරදි දෙකට සැපතප්පත් සැප දුක් දෙකට ලාභයට කීර්ති ප්‍රසන්න දැම්මොත් අහු වෙනවා. අහු වෙන්නේ නැති ආකාරයේ ඉන්න එක දන්නේ නැතුව කොච්චර භාවනා කරත් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මෙතෙන්ද ගිහිල්ලා ඒ ආකල්පය එවැනි දර්ශනයක් එවැනි දෙයකට සූදානම් වෙලා නැති කෙනා භාවනා අහ කියන්නේත් නැහැ. එයා හැමදාම යම් මට්ටමකට ගිහිල්ලා එතනදී ප්‍රශ්නයක් ඇති කරනවා. එතෙන්දී සැකයක් ඇති කරනවා. එතෙන්දී බයක් ඇති කරනවා. බයක් සැකක් ප්‍රශ්නයක් ඇති වෙනකොටම අධිමුඛ චෛසිකේ ලැජ්ජ වෙලා මුලපයි. පැත්තකට යනවා. එයාට කවදාකවත් පෙරදක්මක් එන්නේ නැහැ. කවදා හිතුවොත් මේ කොච්චර ප්‍රශ්න තිබ්බත් කොච්චර සැක තිබුණත් කොච්චර බය තිබුණත් මම කරගෙන යනවා. ඇඟේ හැප්පෙන දෙයක් නැහැ නේ. ආනී මට්ටමට යන්න තරමට යාට ගියා මේ කියන්නේ ගුරුවරයෙක් නැති නිසාවත් ඇත්තටම ප්‍රශ්නයක් නැති නිසාවත් නෙමෙයි ප්‍රශ්න තිබුණට කාලසටහනති කර කරගෙන යන තියෙන මොකද්ද බාධාව? පවත්තන තියෙන බාධාව කියලා බැලුවොත් මවිසින්ම ඇති කරන ආකූල භාවයක් මිස මේ නාම රූපයේ කවදාකවත් මට කරදර කරන්න යෝජනා ගෙනාවට ඒක ස්ථිර කරපු ගමන් තමයි විඥානයේ වාසි ගන්න. අරගෙනලා මේක හරි මේක වැරදි. මේක තප මේක දුක මේක සාධාරණ මේක අසාධාරණ කියලා බෙදුම එන්නේ නාම රූපේට නාම රූප මට්ටමේ තියන්න දෙන්නේ නැතුව ඒ මතින් මොනවා හරි ව්‍යාපාර කරන්න හදන නිසා කරන්න හදන සෑම ව්‍යාපාරයක් එහෙනම් තැන්කියොත් එීම මේ මත පහල කරන සෑම චේතනාවක්ම කර්ම රැස් කරනවා චේතනා පහල නොකර සංස්කාර පහල නොකර සකස් නොකර මේක දිහාම බලන්නේ එකට අපි කියනවා හිස් බැල්මක් කියලා රහතන් වහන්සේගේ බැල්ම හිස් බැල්ම නිසා සඳහන් කළා තියෙනවා රහතන් වහන්සේගේ ඇස් දෙක පා වෙනවා මිසක් ඒකට යොමු වෙන්නේ නැහැ. යොමුනත් විනිවිද දකිනවා මිසක් මේක දකින්න ඕක මේක නොදකින්න ඕන කියලා දෙකක් නැහැ. දකින්න දෙයි නොදකින්න දෙයි දෙකේම සමාන හේතුඵල ධර්මයක් තියෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට මෙතෙන්ට යන එක නොයන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ යන හැම එකකින්ම ප්‍රශ්නයක් අහන්න තරමට විචිකිච්ඡාව, සද්ධාව නැතිකම. ප්‍රශ්නයක් අහන්න තරමට කුසල ඡන්දේ නැතිකම. ප්‍රශ්නයක් අහන්න තරමට අදිමොක්කේ නැතිකම තමයි අපිට තියෙන මේ භාවනා ජීවිතයේ භාවනා සතිය අල්ලගත්ත කෙනා තියෙන ප්‍රධානම කිලේශය. ඒසයිකේ එනකොටම ප්‍රශ්න අහන්න නැතුව ඉන්න එපා. ප්‍රශ්න අහන්න. හැබැයි මේ ප්‍රශ්න නැවත අහපලා කාලා බලන්න. නාහ මටම බැරිද මේක පොඩ්ඩක් විශ්ල ගන්න කියලා. එහෙම නැත්නම් මේ මොන පදනමෙන්ද මේ එන්න හදන්නේ කියලා. ඒකට තමයි තියෙන ඇඳුම් ගලවලා බැලුවා වගේ පේන්න පටන් ගන්නවා. ඒක තමයි අපි ඔය චේතුපරිය ඥාන වශයෙන් පාවිච්චි කරන්නේ. ඒක ඇසුරු කරලා කරලා කරලා බලනවා මේ බුද්ධිලයා ළඟ තියෙන රාගේ නම් එයාට ඒක හේතු ගන්නලා දෙන්න ඕනේ. චේතුපරිය ඥානේ අරගෙන මේ ඇමරිකාවේ වගේ අවතාර ප්‍රොජෙක්ට් එකකින් රසියාවට ගහන්න නෙවෙයි අපි මේ යන්නේ. අපි මේ යන්නේ තව කෙනෙක් පැටලිලා දන්නේ නැතුව ඉන්න කෙනාට තේරුම් කර දෙනවා කණ්ණාඩිය වුණටලා කියනවා උඹ නටාගෙන ඉන්න නැටුමේ නංගි මේ රාගේ රාගෙන් නැති කරන්න බෑ අනිත් තුනනම් පුළුවන් කියලා කියනකොට උණ බහිනවා ඒකේ නෑ ඉතින් ගොඩක් භාවනා කරලා හැබැයි මෙතනදී පටලවා ගන්න එයා හිතනවා මේක වෙන කෙනෙක්ගෙන් තේරෙන්න ඕනේ මට වෙන කෙනෙක් මට මේක කියලා දෙන්න ඕනේ නෑ බුදු චාන්ස් කරන මේක තමන්ම තේරුම් ගන්න ඕනේ එහෙම නැත්නම් මේ ඥානතෝ බික්කවේ පස්සතු ආසවානං කයං වදාමි. තමන් මේ අහන්න හදන ප්‍රශ්නේ මොන පදනෙමෙන්ද එන්නේ කියන එක මූලයේ තෝරන්න පුළුවන් කෙනාට ප්‍රශ්නේ අහන්න ඉස්සලා තේරෙනවා මේ තල්ලුව කොහෙන්ද එන්නේ නැත්නම් මේකට මේ අර්ජ් එක එහෙම නැත්නම් කියන මේකට මොටිවේෂන් තියරි කියලා. මේ මොටිවේෂන් එක නේ තමයි තල්ලුව කොහෙන්ද එන්නේ කියලා බැලුවා නම් ඒක අහුවෙන්නේ නැහැ වීතික්‍රම කෙලෙස් වල. ඒක අහුවෙන්නේ නැහැ පරිඋත් ทาน කෙලෙස්. ඒක තියෙන්නේ අනුසය කෙලෙස් වල. ඒක තමන් එනකොටම අල්ලගත්තොත් අල්ලගන්න පුළුවන් නම් මේ රෝගේ නටන හැම ජවනිකාවකම පිටිපස්ස තියෙන මා තණ්හා මාන දිටි කියන තුන විතරයි. ඒක මොකද්ද කියලා දකින්න එක වැරදි කියලා තමයි සදාචාරවාදය කියන්නේ. බුදුරජාණන් කියන්නේ දැක්කේ නැත්තම් කෙලෙස් නැති කරන්න බෑ. නිසා ඒක එනේන වෙලාවක ඔලුව උස්සන උස්සන වෙලාවක ඒක මෙයයි මේ ඔලුව උස්සන්නේ කියලා දැනගත්තොත් ඒක බුදු නුවණක්. නැත්තම් බුදු කෙනෙක් ඇවිල්ලා අපිට දීලා තියෙන අපේ ඇතුලේ තියෙන ගුණයක් වෙයි. ඒ නිසා මේ චේතෝපරිය ඥානය චේතෝපරිය වශයෙන් අනුන්ගේ හිතහස පහර දැනගන්නා වගේම Taman තුලින් පැන නගින්න එන තියෙන වෙන්න තියෙන මොනවා හෝ කායික ක්‍රියාවක් වාචසික ක්‍රියාවක් මානසික ක්‍රියාවක් හිත යොදලා බැලුවොත් මේක ඉන්නේ තණ්හා මූලෙන්ද මාන මූලෙන්ද ditthi මූලෙන්ද කියලා ඒ කෙනෙක් එක්ක ඇසුරු කරන එක හරිම ලේසියි. මොකද මේ පුද්ගලයා වැරද්ද බාර ගන්න ලෑස්ති. ඒ වගේම මේ වැරද්ද කරලා වැරද්ද කරලා වැරද්ද හරහා මිස කවදාකවත් අපිට සුද්ධියක් ලබන්න බෑ. ඒ නිසා අපිට ඒ කෙලෙස් මතුවෙන විදිහට ගැටුම් ඇති වෙන්න ඕන. ගැටුම් ඇති වෙන ඇති වෙන වෙලාවේ ගැටුම ආශා කරන්න යන්න එපා. මේ ගැටුම තුලින් වෙන සංසිද්ධිය නැවත හැදලා බලලා කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න පටන් ගත්තොත් ඒ කෙනා ලෝකයේත් එක්ක පරිසරත් එක්ක හැපීමක් අවශ්‍යයි. ඒ නිසා කියනවා සර්වචන් වහන්සේ උදේට සිවුර පෙරවගෙන පාත්‍රයේ බඩතුලේ හංගවගෙන ඇයි ගම් වදින්නේ? ගමට ගියාට පස්සේ උන්වහන්සේ මහා කරුණාවේ මිනිස්සුත් එක්ක කටයුතු කරනවා. කරනකොට පේනවා මේ මිනිස්සු කිසිසේත්ම Tamanට අදාළ නැති කිසිසේත්ම Tamanට විශේෂේෂ්ඨ අයිති නැති තේ තනක් අල්ලගෙන ඔහි නටන්න හදනවා. මෙයාට අදාළත් නැහැ, පුළුවන්කමකුත් නැහැ. පුළුවන් දේ තියෙනවා. ඒක පැත්තක දාලා මේ රට කෙලින් කරන්න හදනවා. එහෙම නැත්නම් බලු බලුවල්ගයක් කෙලින් කරන්න හදනවා. එහෙම නැත්නම් රට මට්ටම් කරන්න හදනවා. මේ සිරපු දා දාගන්න වෙනෝනේ සිරපු ට්‍රෙන්සර් පේනවා. ඉතින් කොච්චර අනුකම්පා කරත් මේ මනුස්සයා විශේෂයෙන් පණලා ඉන්නේ. මෙසට කරන්න බැරි එකක්. මේ බුදුහාමුදුරන්ට කරන්න බැරි එකක්. මේ අල්ලගෙන තියෙන්නේ. ඉතින් මහා කරුණාවෙන් හැසිරලා ඉතින් මිනිසුන්ට ඒක කියලා දෙන්න බෑනේ ඉතින් දාන ටිකක් බෙදන්න ඇරලා සුවපත් වේවා කියලා එනවා ඊට පස්සේ අර අටුවචාන් වංශනෝ ඇයි ආයේ කැලේට යන්නේ මහා කරුණාවත් එක්ක ජීවත් වෙන්න බෑ. මහා ප්‍රඥාව ලබන්න කැලේට යන්න. සෝන්වංශය හැමදාම දිනචරියාවේ ප්‍රදේශයක් තියෙන මිනිසුත් එක්ක ගැටිලා මහා කරුණාවට ඉඳ තියලා. ප්‍රදේශයක් තියෙන මහා ප්‍රඥාවට ඉඳ තියලා ගොරක ගහක් මුලා හරි අට්ටිරිය ගහක් මුලා හරි විවේක වෙනවා. ඒ කාට හරි මේ දෙක මහා කරුණා මහා ප්‍රඥා දෙක සමබර වුණේ නැත්නම් එහෙම නැත්නම් මේ දෙකම එකිනෙකට ප්‍රත්‍ය උනේ නැත්තම් කිසි ලස්සනක් නැහැ මේ సౌందర్యයක් නැහැ මේ ජීවිතේ. රහතන් වහන්සේටයි බුදුරජාණන් වහන්සේටයි තියෙන. පසේ බුදුරජාණන් වහන්සේට ප්‍රඥාව තියෙනවා. කරුණාව නැහැ. කරන්න බෑ. සම්බන්ධීකරණ කතාව තේරෙන්නේ නැහැ. ඒ නිසා ගොළු බුද්ධ කියලා කියනවා. මේ චේතෝපරි ඥාන නැති එකනගේ ඥානයත් ගොළු බුද්ධෙක් තමයි. තමාට අර ගොඩේ ඉන්න පුළුවන් නමෝ කියලා දෙන්න තේරෙන්නේ නැහැ. නමුත් මේ ශාසනය පවතින්නේ ඒතන නෙවෙයි. මේ ශාසනය පවතින කවුරු හරි මේක තමන්ගේ සියලු ආසාවල් පාවා දීලා සියලු රුචර්චකම් පාවා දීලා පෞෂත්වය පාවා දීලා කර්ම ශක්තිය ඔක්කොම පුරුදු ඔක්කොම පාවා දීලා මානවය වෙනුවෙන් එහෙම නැත්නම් අනික් භාවනා කරන අය වෙනුවෙන් තමන්ගේ හිතේ පහළ වෙන සියල්ල හෙලි කරනවා එතකොට තමන්ගේ මනස අවබෝධ කරනකොට අනිවාර්යයෙන්ම අනුන්ගේ මනස ඒ තුලින් අවබෝධ වෙනවා. මේකට විද්‍යාව කියන්නේ හෙලෝග්‍රැෆික් ප්‍රසන්ටේෂන් කියලා ඕනෙම පුංචි අංශුවක් සමස්තය නියෝජනය කරනවා. ඒ නිසා අපි මේ පැත්ත කරලා භාවනා කරනවා. උඹ දෙනෙක් අපිට චෝදනා කරනවා මේ තනියම නිවන් දකින්න හදනවා. මේට වැඩිය නරකද එල්දඬු පාලම් හදනවා නම් ඊට නරකද ලින්ක් හපනවා නම් නැත්තම් පාරවල් හදනවා නම් කිය. නමුත් ඒගොල්ලෝ ඉව කරන්න ගිහිල්ලා අනන ඇනිල්ල බලනකොට මේ නිකන් එක හරිම හොඳයි. කරන හැම වැඩකම පිටිපස්සේ තියෙන තණ්හාමාන දිච්චිනා නිකං චිත්තක්ෂණයක් ඉන්නකොට කොච්චර පිං එක තියෙනවද කියලා බලන්න. ඒ නිසා බුදුහාමරන්න මේ මිනිස්සු චෝදනා කරනවා අකිරියවාදී කියලා. උච්ඡේදවාදී කියලා. බුදුන්ස කියන ඇත්තම පව් කරන්න නැතර නම් මං අකිරිය තමයි. උඹ කියන අර්ථය නම් නෙවෙයි. උච්ඡේදවාදී කියන්නේ නාස්තිකයි. මොකද හිතාමතා කරන හැම දෙයක් අකුසලයක් නා. නිකන් ඉන්නේ කොහොඳයි. පුළුවන් නම් ඉඳලා බලපන් කියන එකවත් කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඉතින් මේ බෞද්ධයන් වශයෙන් බණ භාවනා කරන නැත්නම් විපස්සනා කරන අපි මේ භාවනා කරනකොට ලැබෙන සතියේ තියෙන මේ ಗುಣ ටික නැත්නම් විපස්සනාව කියන මේකේ කියන ಗುಣ ටික තේරුම් ගන්න නැතුව නිවන කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව මේ අභාගන යන්න ගියාට පිටිපස්සේ ඒක කවදාකවත් අර වාහනේ හරවලා තියෙන දිහාවට තමයි ක්ලච් එක දීපු ගමන් දුවන්නේ. ඒක ඉතින් ඒ වාහනේට බෑ හරි පැත්ත හැරෙන්න. ඒ නිසා අපි කොයි වෙලාවක හෝ මේ කරන වැඩ නැවත සලකා බලලා මේ කරගෙන යනකොට මමයා කොච්චර ඉස්සර වෙන්න හදනවද? මාන්නේ කොච්චර ඉස්සර වෙන්න හදනවද? තෘෂ්ණාව කොච්චර වෙන්න ඉස්සර වෙන්න හදනවද කියලා දැනෙන්නේ තෘෂ්ණාවෙන් වැඩ කරන කෙනෙක් දිහා බලලා අන්වේ ක්‍රමයට තේරුම් ගැනීමෙන් තමයි. අපි මනිනවානේ තෘෂ්ණාව වැඩ කරනාට ඊට පස්සේ තේරුම් ගන්නවා උඹ එයාගෙන් ආදර්ශය බලපන් උඹත් කරන්න මොකෙන්ද බලලා උඹටත් උඹ කොහොම තමයි තියෙන්නේ. අපි බැන්නට කාට හරි මාන්නක්කාරයයි කියලා උඹත් ඔය ක්‍රියාත්මක කරනද මාන්නේ හරහා තමයි. උඹත් වෙන්නේ ditthi හරහා තමයි කියලා. මේකට පුංචි දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මම පෙන්වන්නම් පෙන්වන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මෙහෙව් ලෝකේ කවුරුරි ආරාධනාවක් කළා ආරාධනට වැඩ කෙරුවොත් අය කහට නෑ ඒකේ. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඔබතුමාට මේක කරන්න පුළුවන් පුළුවන් ද මේක ගැන සලකා බලන්න කියලා. එතකොට යා කියන්නේ මේ මගේ දන්නා මගේ මාන මගේ දිට්ටි නෙවෙයි අසවල ඇවිල්ලා කිව්වා. එයා සාධාරණීකරණය කෙරුවා නම් කරනවා. ඒ වගේම මගෙන් එන දේවල් තියෙනවානේ. මේක කළ යුතුමයි කියලා විරුද්ධ වෙන්න එපා. අවිරුද්ධ වෙන්න. කවුරු මොන දේ ඇවිල්ලා බැන්නත් විරුද්ධ වෙන්න එපා. කිසිම විදියකට විරුද්ධ නොවීමට දොස් කියන්න බෑ. ඒ නිසා මොනවා හරි කරන්න ආරාධනාවක් වෙනකන් ඉන්න. එතකොට ඒ කියන්නේ යෝගේ යෙදිලා ඒ කාටද අවශ්‍ය වෙලා. ඒ වගේම කවුරු ඇවිල්ලා බැන්නත් කවුරු දොස්තරක්වත් විරුද්ධ වෙන්නත් එපා. ඉතින් මේ වගේ පුංචි ඉඩක් තියෙනවා. ඒ භාවනා කරගෙන යන්නේ කාට තමයි මේ ප්‍රතිපදාවත් යෝගයේ ඉදිරියට කරන වැඩත් සම්පජඤ්ඤ යෝධන එකක් පිළිබඳව පුංචි ඉඩක් තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය පෘථජනට ඉඩ ඇත්තෙම නෑ දෙපැත්තෙම හිර වෙලා. භාවනා කරන්න කරන්න මේ ඉඩ වැඩි වෙනවා. එතකොට තේිනවා අවුරුදු 2600ක් මේ ශාසනය ගෙනාවේ. කොහොම ඉඩක් නැතුව නෙවෙයි. අපි කරන මේ බයිලවලින් නෙමෙයි ඒක යන්නේ. ඒක අපි දන්නේ නැහැ, පුතා දන්නේ නැහැ. හඳ ඇති කාලේට වනන්තරේ හරි වැඩ කෙරෙති. ඕතත්තුරු බණ කතා කියද්දී වන දෙවඟ නොයේ වාලියති. වෙනම කතාවක් තියෙනවා මේ ශාසනයේ. ඒකට යන්න නම් මේ බබාගේ භාෂාව අතහැරලා ඒ තමන්ගේ රුචි අරුචිකම් ටික පැත්තක තියලා පෞරුෂත්ව ලක්ෂණ පැත්තක මොකෙන්ද? බුද්ධ ගෞරවයෙන්. ධර්ම මට මේ ටෙඩිය කැප වෙන්න බැරිද කියලා බැලුවොත් ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් අපි දන්නට ටෙඩිය කල්යනා මිත්‍ර ලෝකේ ඒ වගේම අපිත් මේ කල්යාණ මිත්‍ර ගණයට වැටෙනවා අපි බලන බැල්මට. ඒ නිසා මේ තියෙන ಗುಣ ටික බණ අහන බණ කියන අපි ළඟ මේ තියෙන ಗುಣ ටික වැඩේට ඇති. මොනක්වත් වැඩිපුර ඕනේ නැහැ. ඒකට පුරන් ඒක අදිමොක්කයකින් විශ්වාසයෙන් ඇතුව ඉදිරියට ගෙන යන්න. එහෙම නැත්නම් ඒක පිළිබඳව සැක නොකර ඉදිරියට ගෙන යාම සඳහා අපිට තමන්ගේ ඥානවලට පරියේ ඥානය අවශ්‍යයි. ඒ නිසා Taman තමන් විවේචනය කරගනිමින් ඒ හරහා තව ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා මේ පරිඥානයේ තියෙනකොට. ඒ නිසා ඒ ඒක තියෙන දෙයක් ඉස්මතු වීම සඳහා, ඔප්නං වීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැතර කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා